අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලූප දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පාතු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝ චත්තාරෝ ධම්මා පහතබ්බා චත්තාරෝ ඕඝා කාමෝගෝ භවෝගෝ දිඨෝගෝ අවිජ්ජාෝගෝ තීති අවසර ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දසුත්තර සූත්‍රයේ ප්‍රහාණ කළ යුතු ධර්ම වශයෙන් පෙන්වන මේ කාරණා හතරයි අපේ මේ වැඩමුළුවට මාතෘකාව වශයෙන් තියාගත්තේ. ඊට පස්සේ අපි දවසින් දවස ඒ අදාළ පහත පහතව්‍ය ධර්ම අතර විස්තරකට විස්තරන එනකොට අපි පළවෙනි කාම ඕගය ඊගාට තියෙන භව ඕගය විස්තර කරලා අපි ඊයේ බැලුවා ඒ දැනුම මතින් අපේ තියෙන භාවනා අත්දැකීම් මතින් මොකද්ද මේ දිඨෝගේ කියලා කියන්නේ ඉතින් ඒ දිඨි කියන වචනේ දිගේ තමයි දිඨෝගේ අපි තේරුම් ගන්න උත්සාහ කළේ ඒකින් ඒ නිසා කාට හරි දිස් දෘෂ්ටිය වෙනකොට සම්මෝහය තියෙනවා. දෘෂ්ටි කියන්නේ හොඳ දැක්ම සම්මෝහය කියලා කියන්නේ පටලවිල්ල. කම්ම සම්මෝහය තියෙනවනම් කම්මසගත ඥාන සම්මා දිට්ඨිය වෙනුවට එයා ඉතින් කවදාකවත් තමන් කරන දෙයක් වග වෙන්නේ කායික වාචසික මානසික වශයෙන් එයා හිතන මේ අවස්ථාවේ වාසිය මට ලැබෙයි. එහෙනම් කවුරු හරි මට සලකා බලාවි කියලා මේ තමන් කරන දේ මම යාපහුවෙන්නේ කියන කවදාකවත් හිතන්නේ නැහැ. ඒ නිසා ඒක නා රහසෙන් පව් කරලා ප්‍රසිද්ධියේ උත්තර බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකවල දිගින් දිගටම කදාකත් අවශ්‍ය කරන දේ ලැබෙන්නේ නැහැ. මොකද කම්ම සම්මෝහයේ අර්ථය නිසා කවදාකවත් මේ හේතු මේකයි. ඒ හේතු නිසා මේ ඵලය ලැබෙනවා කියලා හිතන්නේ නැහැ. එයා හිතන්නේ මේ වැසවලහක දෙයියෝ මට විරුද්ධව කටයුතු කරනවා. එහෙම නැත්නම් ඉත්තු ගුණේ මට විරුද්ධයි. නැත්නම් ගන්න ආහාර මට අපත්‍ය වෙනවා. අසල්වැසියෝ මෛත් එක ඊදිසියයි. නැත්නම් අපේ පවුලේ අයත් මෛත් එක තරහයි. නැත්නම් පවුලේ මට හරියට ආදරේ ආදි වශයෙන් ගොඩාක් දේවල් මේක හිතාගෙන ඉන්නවා. ඉතින් ඒක තමයි ඉතින් සාමාන්‍ය ස්වභාවය. නමුත් ඒ කියන්නේ අර කම්ම සම්මෝහයේ තියෙන කෙනා ඉතින් හැම වෙලාවෙම මේ කර්ම ශක්තිය මගේ වාසයට හිටිය කියලා හිතනවා. හැබැයි ඒකත් එක්ක උරදලේකුත් යනවා. කම්ම සම්මෝහය නිසා කම්මේ සුළු කොට සලකනවා. සලකලා කොච්චර අකුසල් කම සම්මෝහිංසා කරනවාද කියලා දන්නේ. ඒ නිසා ප්‍රධානම අකුසලේ තමයි ඒක දන්නේ නැතිකම. ඒ නිසා අපි මේ බණ භාවනා කරන්න ආපුවම අපිට බයක් ඇති වෙනවා නේ. ගෙවල් දොරවල් ඉඳන් අපි මේ මොනවද කරන්න කියලා. ඉතින් උඟ දෙනෙක් ඒ බය නරකට තියාගන්න. නමුත් ඊට උඟක් භයානකයි ඒක ගැන දන්නේ නැතුව තකතිරු තාලෙට පරණම වැඩ කරගෙන යන එක. නිසා කොයි වෙලාවක සංසාරේ අපි භාවනා කරගෙන යනකොට තේරෙනවා කල කල දේ ඵල ඵල දේ. අය වෙන මොනම දෙයක් අත්තත් නැහැ. ඒකම තමයි බලපාන්නේ. ඒක නිසා දැන් නම් අපි මේ தත්ත්වේ ඉන්නවා. අපිට මේ හොඳ තැනකට යන්න ඕනේ නම් දැන්වත් මේ කය වචන දෙක පොඩ්ඩක් හික්ම ගන්න. සීලාචාර කරගන්න, ශිෂ්ට සම්පන්න කරගන්න, සීතල කරගන්න, හැදියාවක් ඇති කරගන්න ඕනේ කියලා කම්ම සම්මෝහය නැති වෙච්ච දවසක හැදෙන්න පටන් ගන්නවා. ඒක තමයි කම්මස්කතා ඥාන සම්මාදිට්ඨිය තියෙන කෙනාට සදාචාරාත්මක වගවීමක් වෙනවා. මම මේකට වග වෙන්න ඕනේ මම මොනවා හිතුවත් මොනවා කතා කරත් මොනවා ක්‍රියා කරත් ඒ අනෝ කටයුතු සිද්ධ වෙනවා. දන්නේ නැහැ කියලා දෙයක් නැහැ. කම්ම සම්මෝහේ තියෙනව නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් ලෝකේ වැඩි හරියක් ආගම් වල කර්ම පිළිගන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ හරි ආසයි ඒ ආගම් වලට යන්න මොකද ඒකේ තියෙන්නේ ලෝකේ තියෙන සැප විඳින්න. පුළුවන් තරම් සැප විඳින්න ප්‍රශ්නයක් නැහැ. අද ලංකාවේ තියෙන සම්පූර්ණ අධ්‍යාපන ක්‍රමයේම කම්ම සම්මෝහයේ තියෙන අධ්‍යාපන ක්‍රමය. කිසිම තැනක මේ දහම් පාසලේ ඇර කිසිම තැනක මේක උගන්වන්නේ නැහැ නිසා මුළු પરම්පරාවම ගිහිල්ලා තියෙන්නේ කම්ම සම්මෝහයෙන්. කර්මය ඕන්නේ අධ්‍යාපන ලැබුණොත් ඔක්කොම ලබන්න පුළුවන්. කර්මය ඕන්නේ හොඳ රසාවක් වම්මුණොත් පගා ගහලා හරි කහගැටවණු කම්පාවෙන් ලැබුවොත් එච්චරයි. සුදුසුකම් ඕනෙත් නැහැ. ඉතින් ඒ සමාජයක් යන්නේ ඒ නිසා කෙනෙකුට හිතා ගන්න අමාරුයි මේ මෙච්චර මේ ලෝකේ ඔක්කොම පිටපොට යනවා නම් මං විතරක් මොකට මේ කම්ම සම්මෝගයක් කරේ තියාගෙන මං විතරක් මොකට මේ සිල්පද රැකගෙන විලංගු ගහගෙන හිර කරගෙන ඉන්නේ කියලා ඒ ඒ ලෝකයක් තියෙන. ඒ නිසා කෙනෙකුට ගහපා දෙලක් කියන්න අමාරුයි. කියන්න ඕනකමක් ඇතුවට නෙවෙයි කියන්න අමාරුයි. නමුත් කම්මසගත ඥාන සම්මාදිටිය අපේ කරන තීරණ කවුරු මොන જાති කෙරුවත් අන්තිමට විඳවන්න වෙන්නේ මට ඒක නිසා මම වග වෙන්න ඕන කියලා ලෝකේ ඔක්කොම කම්ම සම්මෝහේ හිටියත් මෙයා කම්මසගත ඥාන සම්මාදිටිය ගරු කරන අතර එහෙම ගරු කරන අය ආශ්‍රය කරන පටන් ගන්නවා ඊට පස්සේ කාට තේරෙන්න පටන් අර ගන්නවා ඒ කෙරුවට හරියන්නේ නැහැ වැඩේ අර පරණ කර්ම දිගටම බලපානවා ඒක නිසා කම්ම සම්මෝහේ දුරං කරලා කම්මසගත ඥාන සම්මාදිටියෙන් කටයුතු කරත් අසාධාරණ දෙයක් වෙන්න පුළුවන්. එහෙම කටයුතු කරනකොට යාට හිතුනොත් මේ කම්ම සම්මෝහය නිසා මට අඩු ගන්න මැරෙනකොට සතුටින් මැරෙන්න පුළුවන් අඩු ගන්න සීලයක් ඉතුරු වෙනවා. ඉන්දිය සංවරයක් ඉතුරු වෙනවා. හිත තිබුණට වඩා හොඳ බයලජ්ජාවක් ඉතුරු වෙනවා කියලා ඒ සතුට තියෙනවා. නමුත් ඉන්න පරිසරේ කොයි වෙලාවෙ මගේ සීල කැඩෙයිද කියලා කියන්න බෑ. මොකද මුළු පරිසරෙම හැදිලා තියෙන්නේ ශිල්පද කඩන්නන්ගේ සමිති සමාගම් වලින්. ඉතින් ඒ නිසා යාට තේරෙනවා මම දැන් සීලය රැක්කට නමුත් මේක තව ටිකක් තහවුරු කරන්න නම් කාය වචන දෙක විතරක් හික්මවලා බෑ හිත හික්මවන්න ඕනේ කියලා එතන තමයි භාවනාව අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය වෙනුවට සමත සම්මාදිට්ඨිය කියලා ඊළ සම්මාදිට්ඨිය පේන්න පටන් ගන්නවා. කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය පිළි අරගෙන සදාචාර වෙtti හැදිච්ච අතර අය අතර සමහරව බොහොම ජයයට ඒ කටයුත්ත කරනවා මොකද ඒගොල්ලෝ වරින් වර භාවනා කරනවා භාවනා කරලා හිත හදනවා හිත හදපු නිසා කාය වචන දෙක අරගත්ත වගවීම පොරොන්දුව රකින්න ලේසි ඒ නිසා ඒතන ගියාට පස්සේ දැන් කම්මසගතා ඥාන සම්මාදිට්ඨියේ තිබුණ ආනිසංස වලින් සමත සම්මාදිට්ඨිය ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ ඒකට වෙනමම ක්‍රියාවලියක් කරන්න නැත්නම් සිල් රැක්කට සීල ක්‍රියාවලියෙන් සමාධි ආනිසංස ලැබෙන්නේ නැහැ. කොච්චර සිල්ලක්වත් ඒ සීලයට අදාළ ආනිසංස විතරයි ලැබෙන්නේ. ඒ නිසා ඒ එහාට යන්න නිසා ආරියටම සම්මාදිට්ඨියේ ගතියක් තමයි දන් දුන්නට සීලානිසංස ලැබෙන්නේ නැහැ. දන් සිල් දෙකම කෙරුවත් සමාධි ආනිසංස ලැබෙන්නේ නැහැ. ඒ නිසා සමාධි ආනිසංස සඳහා කොන්න කෙනෙක් ළඟට ගිහිල්ලා අහගන්න වෙනවා. කොහොමද මේ නීවරණ ටික නැති කරගන්නේ? කොහොමද මේ රූප කර්මස්ථානයක් හෝ මොකක් හරි කර්මස්ථානයක් ඉදිරිපත් කරන කරන්න කියලා. ඒකෝට අර මෙතෙක් කල් අපි දැනගත්ත දේවල් මොනම වටිනාකමක්වත් නැහැ. අලුත්ම දෙයක් ආධුනිකෙක් වාගේ ගිහිලා ඒ සම් මේ සමත සම්මාදිට්ඨිය තේරුම් ගන්න වෙනවා. ඒකෝට අර හික්මීම නෙවෙයි දැන් කරන්න තියෙන්නේ. අර හික්මීම මතින් කාය වචන දෙක හික්මීම මතින් හිත හික්මවන කීකරු කරගන්න ආම්බාම් කරගන්න වැඩක් සිද්ධ කරන්න වෙච්චාම කවදා හෝ ඒකේ සාර්ථක වෙච්ච කෙනා යම් ප්‍රමාණයකට අරමුණේ හිත තියාගෙන ඉන්න පුළුවන් වෙච්ච එකනට තේරෙනවා සමාධි භාවනා කෙරුවට සමත සම්මාදිටියට ගිය පළියට ඔක්කොටම හරියන්නේ නැහැ. සමූහයක් ඇවිල්ලා වාඩි වුණාට එක්කෙනෙකුට දෙනකොට හරියනවා. කොහොම හරි හරියන මිනිසුත් ඉන්නවා. වර්ධින මිනිසුත් ඉන්නවා. උත්සාහ කරන එක තමයි ප්‍රශ්න තියෙන්නේ. කොහොම කර කර උත්සාහ කර ඉන්නකොට මේ යම් හේයකින් මේ භාවනා සීලයක ඉඳගෙන සමාධිය වඩන කෙනාට සමාධිය හරි ගියොත් එයාට ලැබෙන ආනිසංස වලින් ඒවට කියන්නේ ලැබෙන ආනිසංස කියන්නේ නිර්ආමිෂ සුඛය කියලා කියනවා. අරකට කියන්නේ ආමිෂ සුඛය කාමයට හම්බෙන දෙයට කියන ආමිෂ සුඛය. මේක නිර්ආමිෂ සුඛයක්. එදාට තේරෙන පටන් ගන්නවා මිනිස්සෙක් වෙන්න නම් මේ නිර්ආමිෂ සුඛේ තේරුම් ගන්න ඕනේ නැත්නම් අමනයි. තිරිසං කොච්චර ලාභ සත්කාර සම්මාන සිලෝක හම්බුණත් ඒ ගත කරන ජීවිතයේ අන්ධකාර ජීවිතයක්. නමුත් ලෝකේ ඉන්න හුඟක් දක්ෂ ලාභ සත්කාර සම්මාන වලින් පිටිච්ච ලක්ෂයකට එක්කෙනෙකුට සමත සමාධිය නැහැ. ওই ලෝකේ පාලනය කරන නායකයන් අරගෙන ව්‍යවස්ථා හදාන කටයුතු කරන කිසිම කෙනෙකුට නැහැ. නමුත් මේ කෙනාට තේරෙනවා මේ මිනිස්සු ඔය කොච්චර ලාභ සත්කාර සම්මාන සිලෝක අරගෙන හිටියත් නිතරම අසහනෙන් ගත කරන්නේ. නිතරම ආතතියෙන් ගත කරන්නේ. ඒක නැති කරන්න එක්ක බොන්න ඕනේ. එහෙම නැත්නම් ස්ත්‍රී දූර්ත වෙන්න ඕනේ. එහෙම නැත්නම් සූදු කෙලින්න ඕනේ. මොනවා හරි එකක් කරන්න ඕනේ මේ අර හිතේ තියෙන 10 නතර කරන්න. මේ කියන එක නාට එහෙම 1000ක් එන්නේත් නැහැ. අර තරම් නායකයන් තත් තාන්නමාන්නත් නැහැ. දැනුමත් නැහැ. නමුත් ආතතිය නැහැ. හිතේ අසහනේ නැහැ. සාමාන්‍ය පොළොවේ ජීවත් වෙන මිනිසෙක් බාටපත් වෙන්න පුළුවන්. නමුත් මේ කෙනාට මේ සමත භාවනාවක් කරලා ඩිංගිත කරේක හරිය කෙනාට අර කාමයේදී ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබෙනකොට ඒ කෙනාට මාන්නේ වැඩෙනවා වගේ මේ සමත සමාධිය හරිය කෙනාටත් සක්කාය දිට්ඨිය වැඩෙන්න ඉඩ තියෙනවා මාන්නේ වැඩෙන්න ඉඩ තියෙනවා ඒ ඒ ලැබිච්ච සමාධියට චිත්ත භාවනාවෙන් ලැබෙන ඒ සමත භාවනාවෙන් ලැබෙන ඒ සමාධියට ආස කරන ගතියක් තියෙනවා. ඉතින් එතෙන්දී ආයක දැනගෙන ගියේ නැත්නම් මේ වැඩෙන සමාධිය හොඳයි ආයාසයෙන් තමයි වඩාගන්නේ. එහෙනම් ඒ වඩන දෙයට මේ නිර්ාමිෂව වඩන දෙයටත් ආසාවක් ඇති වෙනවා. ඊ ආසාවත් අර කාම ආසාවම වගේ. ඒකත් භයානක තැනකට යොමු කරවන්න පුළුවන්. ඒ නිසා මේ කාමේදී ජයග්‍රහණයක් ලැබනවා කියන එකත් ලේසි නෑ. යමක් මං හම්බ කරනවා කියන එක ලේසි නෑ, ඉගෙන ගන්නවා කියන එක ලේසි නෑ, සමාජයේ නමක් ඇති කර ගන්නවා කියන එක ලේසි නෑ. ඒකත් ටිකකට කැප කරලා ලබා ගන්නා වූ මේ සමත ධානයක් වේවා, සමත භාවනාවක් වේවා, සමාධියක් වේවා. ඒකත් ලබා ගන්න අමාරුයි. ළමත් ලබා ගන්න හැම කෙනාටම ඒක පිළිබඳව ආදීනව වැටෙන ගතිය, ඒකේ නපුර වැටෙන ගතිය නෑ. ඒ නිසා ඒකට කියන්න වෙනවා. ඔතෙන්ද ගිහිල්ලා කාමේ යම් ආකාරයකින් අතහැරලා විවේකයක් ලබා ගත්තද ඒකට අපි කාය විවේකය කියනවා. ඊට පස්සේ මේ සමාධි භාවනාවක් කරලා යම් චිත්ත විවේකයක් ලබා ගන්නවා අපි. කාය විවේක ලැබිච්ච ඔක්කොම චිත්ත විවේක ලැබෙන්නේ නැහැ. ලබා ගත්තට පස්සේ මේ චිත්ත විවේකයේ තුල උපදී හට ගන්න ඉඩ තියෙනවා. මේක මේ සමාධිය මගේ මේක මමය මේක මගේ ආත්මය කියලා. ඒ නිසා කාමයේ ඇතරියා වගේ මේ ලැබෙන චිත්ත භාවනාවෙන් ලැබෙන මේ සමාධියට ඇති වෙන්න පුළුවන් මම මාගේ කියන අයිතිවාසිකම් කියන එක දිහා බලන්න පුළුවන් වෙන්නේ ඉතාමත්ම කුශාග්‍ර බුද්ධිමත් හොඳටම තමන් ගැන විවේචනයෙන් බලන උද්දටම ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට පමණයි නැත්නම් උඟ දෙනකොට ඇති වෙන අර සමාධියට ආසහිතිච්චාම හරි විකාර ගමනක් යනවා මේ කියන්නේ දැන් සිල්වතෙක් මෙයා ඒ වගේ මෙයා සමාධි අම්මට්ටමකට වඩන ලද කෙනෙක් ඉතින් ਸਰවචනාංශේ සප්පුරුෂ සූත්‍රයේ විස්තර කරනවා සුත්ති මඳහරි විස්තර කරනවා මේ කෙනා ප්‍රථම ධානයේ ලාභියෙක් දැයි. ඉතින් මේ ප්‍රථම ධාන ලාභියා අනිත් තමන් එක භාවනා කරන අයට කියනවා අනේ මේ කට්ටිය කවුරු භාවනා කරුවත් මේගොල්ලන්ට ප්‍රථම ධ්‍යාන ලැබිලා නැහනේ. දැන් මං විතරයි මේක ලැබලා තියෙන්නේ. ඒ නිසා මම උසස්. අනික් අය මට වැඩිය පහත්. කියලා අර ලැබිච්ච ප්‍රථම ධ්‍යාන ඉස්සරහින් තියාන මේ මම උසස් කරගෙන අනුන් අය පහත් කරගෙන මහා විශාල සමාජ පරතරයක් ඇති කරගෙන මහා අවුලක් ඇති කරනවා. ඒක ඔය සමත භාවනා කරන තැන්වල මම ටික කාලයක් ඉඳලා තිනවා පුදුමාකාර නයි හැපි නියෝවා. එක එක එක එක නාගේ මේ Tamange මට්ටම් මේ භාවනාවේ ලැබිච්ච දේවල් අරගෙන අනික් කට්ටියට සලකන හැටි බලනකොට මේ දෙමළෙක් සිංහලෙක් එකතු වෙලා කඩුවක් කරගෙන ගහමලා ගන්නවා වගේ අර ඇති වෙච්ච මේ ධානය මුල් කරගෙන මේ තමන් උසස් අත්තානුකංශේදී පරං වම්බෙහිති anu පහත් කළා සලකගෙන ඒ බණ භාවනා කරලා ධානයක් නොලැබෙච්ච අය නිකන් නරපණු ඒගොල්ල තිරිසන්නු මම විතරයි මම තමයි මේ ඔක්කොම කරගත්තේ කියලා බුදුජානනාංශයේ ඒ සීලවන්ත ප්‍රථම ධානීලාභියාට අසත්පුරුෂයයි කියලා කියනවා සීලවන්ත ධානලාභී අසත්පුරුෂයයි කියලා කියනවා ඒ මොකද මේ ලැබිච්ච මේ සමාධිය සමාධිය මේ ධානය තරම් නෑ කටුසය කරේ රත්තරම් බැඳා වගේ ඒකමයි කියාපා. ඊට පස්සේ ආය ගමනක් නෑ. ඒකම උපාදාන කරගෙන උපදි කරගෙන ඉන්න තැන හැම තැනම අවුල්. ඉතින් මේම තියේදී මේ කෙනාගේ දෙවෙනි ධ්‍යාන ලැබීම මේකෙම බාධා වෙනවා. ප්‍රශ්න හැමතැනම ප්‍රශ්න ඇති කරගන්න. යම් කිසි කෙනෙක් හිතමු මේ දෙවෙනි පළවෙනි ධ්‍යානයේ ආනිසංස ආදීනව නිස්සරණ මේකේ හොඳ මේකේ නරක මේකෙන් ගැලවීම ගැන කල්පනා කරලා දෙවෙනි ධ්‍යානය උපයාගත්තයි කිය. එතකොට යාට පේනවා අත පළවෙනි ධ්‍යාන ලැබු කට්ටිය නම් සෑහෙන ගාණක් ඉනවා දෙවෙනි ධ්‍යාන ලැබී මං විතරයි. කීලේ ලබා ගන්නලද දෙවෙනි ධ්‍යානෙ මුල් කරගෙන අත්තානුක්කං සේති පරමම් බෙහෙති. මම උසස් අනික අය පහත් කියලා ඒකම ප්‍රශ්නයක් කරගන්න. එතකොට බුදුදහම කියන මේ සීලවන්ත වූ දෙවෙනි ධ්‍යානලාභී අසත්පුරුෂයයි කියලා. වෙනම උපාධි නාමයක් දෙනවා යාට. දිගින් දිගට දිගින් දිගට රූප ධ්‍යාන අරූප ධ්‍යාන අට දක්වම බුදුසෙන්සේ දිගින් දිගටම කියනවා යම් වෙලාවක මේ මිනිස්සයා මම දැන් දෙවෙනි ධ්‍යානෙ ලැබුවයි කියලා ඒකන මඤ්ඤණා කරන්න ගියොත් ප්‍රපංච කරන්න ගියොත් යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා මේ ධානයේ ඉන්නකොට හෝ වේවා ධානයෙන් බැස් නැගිටලා ආවට පස්සේ හෝ වේවා. අනේ මට විතරයි මේ දෙවෙනි ධානය හම්බුනේ. ඒ නිසා මම කොහොමටත් උසස් අනික් කට්ටිය මේ ඒ වගේ දක්ෂ කට්ටිය නෙවෙයි කියලා මඤ්ඤණා කරනවා කියනවා. තණ්හාමාන දිට්ඨි සහිතව හිතනවා. ඊට පස්සේ ඒකෙන් ගොඩාක් ප්‍රපංච කරනවා. වාග් බහුල්‍යයට ලක් වෙනවා. කෙලතොළු වෙනවා. කතා කරන්න පටන් අර ගන්නවා. ඒ කරන හැම වෙලාවෙම ධානයෙන් පිරෙනවා. යේන යේනේ මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා ඒ ඒ කතා නිසා ඒ ඒ හිතවිලි නිසා ඒ ඒ ක්‍රියා නිසා එයා ඒ දැමෙන ධ්‍යානෙම පිරිනන පටන් ගන්නවා. ඉතින් මේක යනවා සාමාන්‍යයෙන් රූප ධ්‍යාන හතර අරූප ධ්‍යාන හතර දක්වම අර ලැබිච්ච රූප ධ්‍යාන වේවා අරූප ධ්‍යානෙද වේවා දිගටෝම අපේ සිංහල ගම් භාෂාවෙන් කියනවනම් කටුසයි කරේ රත්තරන් බැඳා වගේ. මේ ලැබිච්ච දේ දරන්න බෑ. ඉතින් මහා විකාර ප්‍රශ්න ඇති කරගන්නවා. හැබැයි තු හොඳ පිං ඇති කෙනෙක් මේ කියන්නේ දන් දීලා තියෙනවා මෙයා සිල් රැකලා තියෙනවා මෙයා සමාධිය හරිය ගිහිලා තියෙනවා මෙයා ලැබිච්ච සමාධි භාවනාවේ ඵල එහෙම නැත්නම් ඒ ධානාංග හෝ ධාන ගුණ කියා පාණ්ඩයම නිසා තණ්හා වැඩි කරන්න උදව් කරගන්න නිසා මාන්න වැඩි කරගන්න උදව් කරන නිසා මම යවුසස් කරගන්න කටයුතු කරන නිසා සරුවචනාංශයට මේ අසත්පුරුෂ නාමය දෙන්න වෙනවා මෙයා මේ විහිං ඒක විනාශ කර ගන්නවා නැත්නම් ඒකට තරම් නොවන විදිහට කටයුතු කරනවා කියන්නේ. ඉතින් ඒ බව තේරුම් ගන්න එක එක වාක්‍යයක එක එක ඡේදයක ਸਰවචනසේ සඳහන් කරලා තිනවා එයා සත්පුරුෂයා නම් ඇත්ත තමයි මම ලොකු කැපකිරීමක් කරලා ගිහි ගිය අතෑරියා ඊටසේ ලොකු ව්‍යාපාරයක් කරලා නීවරණ ටික අයින් කරලා මම ධ්‍යාන ගුණ ලබා ගත්තා දැන් මම දෙවෙනි ලියාවේ තුන්වෙනි ලියානේ වශයෙන් ලබනවා මම මේක උදව් කරගෙන කෙලස් කපන තැනට මාර්ගාංග දක්වා ගෙනියන තැනට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන තැනට බොජ්ජංග වඩන තැනට කටයුතු කරන මිසක් මේක කෑ කහව ඇවිද ඇවිද කට අනුන්ට කී කියා කරන්න යනවා වෙනුවට ඒකම අනන්තරං කරීත්වා එයම ඒ දණ්ඩක් කරගෙන ඉදිරියට යන්න හදන එකනට විපස්සනා සම්මාදිට්ඨිය අවශ්‍යයි එයා තේරුම් ගන්න මේ ලබන සමාධිය වුණත් විපස්සනා සමාධියට නැත්තම් එයා කටුසය කරේ රත්තරම් බැඳා වගේ මේක කිය කියා විදිනවා. ඒකට ඊට උඩ එක්කනට තේරෙනවා මේ මනුස්සයාට මේ මේ මේ தත්ත්වය ලැබුණාට තරම් ඒකට තරම්ම හැසිරෙන්න දන්නේ නැහැ. නමුත් එයාට ඒක හැසිරෙන්න ඕනේ නම් ඒ කම්මසගතා ඥාන සම්මාදිට්ඨි පාඩම් පොතේ ඒ පාඩම නැහැ. සමත සම්මාදිට්ඨි පාඩම් පොතේ ඒක නැහැ. විපස්සනා සම්මාදිට්ඨි පාඩම් පොත කියවන්න වෙනවා. එතකොට එයාට මේ නාම රූප ධර්ම පිළිබඳව සහ හේතුඵල ධර්ම පිළිබඳව යථාබෝධයක් ඇති වෙනවා කවුරු භවනා කරුවත් මෙතෙන්ට આવොත් මේක ලැබෙනවා මේක මට හම්බෙච්ච එකක් නෙවෙයි හේතුඵල ධර්මයක් මෙතන තියෙන හේතු සම්පාදනය කරුවොත් ඵල ලැබෙනවා ලැබිච්ච ඵලේ මම කියාගත්තොත් එයා හේතුඵල ධර්මයට පයින් ගැහුවා වෙනවා ආන්නේ විදිහට මේ වෙන දේ අතර තියෙන නාම රූප සම්බන්ධතාවය හේතුඵල සම්බන්ධතාවය යම් කිසි කෙනෙකුට භාවනාවේදී ලැබෙනවා නම් ඒකට සමානට දිට්ඨි විසුද්ධිය කියන නම සත්ත්ව විසුද්ධිය වල දිට්ඨි විසුද්ධිය කියන නම තේරෙනවා. ඒ ඒ දිට්ඨි විසෙ දැබුණා කියලා කියන්නේ රහත් වෙන්න තරම් දිට්ඨිය සුද්ධ වෙලා නැහැ. නමුත් තමයි මේ ගමනේදී හැම වෙලාවෙම නිහතමානී වෙන්න ඕන බව, නිර්හංකාර වෙන්න ඕන බව, අහිංසක වෙන්න ඕන බව. එහෙම නැති කෙනාට කවදාකවත් මේ හේතුඵල ධර්මයක් තේරෙන්නේ නැති බව, නාම රූප පිළිබඳව ප්‍රත්‍ය තේරුම් ගන්න බැරි බව බුදුචානන්සේදී වචනයක් පාවිච්චි කරන ධම්මට්ඨිති කියලා වචනයක් පාවිච්චි කරන ඔය සංවිතනිකායේ සූත්‍රයක එයාට ඒ කියන්නේ ලැබෙන ලැබෙන සමාධිය මාන්නෙට තෘෂ්ණාවට රාග ආසාවට හේතු වෙච්ච එකනට ලැබුණට ඒකෙන් කිසිම පදනමක් ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්න ලැබෙන්න නිහතමානී වෙන කෙනාට, ලැබෙන්න ලැබෙන්න අහිංසක වෙන කෙනාට ඒ කෙනාට හම් වෙනවා ධර්මමය පදනමක් ධර්මයේ ස්ථිතියක් ලැබෙනවා ධම්මඨිති කියලා. ඒක සමහර විටක කියනවා ඒක භාවනා ජීවිතයේ මේ තාම තරුණ කෙනෙක් මේ යන්තම් යන්තම් ගොඩ ගහගෙන යන කෙනෙක්. ආධාරණ ශිෂ්‍යෙක්. මේ ධම්මට්ටි ඥානෙ ලැබුණා නම් එයා චූලසෝතාපන්න මට්ටමක් අද කතා කරනවා. එයාට සෝවාන් නොවුනට සෝවාන් වීමට අවශ්‍ය කරන ගුණ ටික තියෙනවා. එයාට සීලය තියෙනවා දැන්. එයාට සමාධිය තියෙනවා. මේ සීල සමාධිය වෙනිපඳව ආඩම්බර වෙන්න එපා කියන දැනුම තියෙනවා. මේක මේ මාන්නෙට ගන්න එපා. මේක මම කියා ගන්න යන්න එපා. මේක තණ්හා කරන්න එපා කියන දැනුම තියෙනවනම් එයාට චුල්ලසෝතාපන්න කියලා කියනවා ලද්ද පතිට්ඨිතෝ මේ ශාසනීය ප්‍රතිෂ්ඨාවක් ලැබිච්ච කෙනෙක් කියලා කියනවා. මේ ශාසනීය හවුහරණක් ලැබිච්ච කෙනෙක්. එහෙම නැතුව කොච්චර සීල තිබුණත් කොච්චර සමාධිය තිබුණා ඒක කියාපාන අන්ධහර පාන කෙනාට ඒකම කඩුව ගිල්ල කෙනෙකුට වගේ. එහෙම නැත්නම් දලිපියක් අතර ගත්ත රිලෙවෙකුට වගේ කපා ගන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ පාඩම හම්බ වෙයි කියලා හිතනවාද ගුරුවරයෙක් නැතුව භාවනා කරන කෙනෙකුට? කොච්චර භාවනා කරත් ඒ ලැබෙන භාවනාවේ ಗುಣ ටික ඉදිරියට යන්න නම් එnde එnde නිහතමානී වෙන්න ඕනේ. එnde එnde අහිංසක වෙන්න ඕනේ. කිරි වදින ගොයන් කරල එnde එnde පොළොවට බර වෙන්න ආසේ. උඩට නැමෙන උණගහ දැල්ල පල්ලෙහාට හරවා ගන්න ආසේ යෝග ජීවිතය උතරින් එහාට ගෙනිනවා කියන එක ලේසි නෑ. මේ ගිහි ජීවිතේ භාවනාවේ පුදුමාකාර අංග උස්සන ගතියක් තියෙනවා. අන්ධහැර බාන ගතියක් තියෙන්නේ. ඉතින් අර ලබන ලබන එක එතන එතන නාස්ති කරගන්න. අමාරුවෙන් ලබන්නේ. නමුත් මේ කට පරිසම් කරගන්න බැරි නිසා. කවුරුත් කවුරුත් එක්ක ඉන්නකොට ಗುಣ වසහාගෙන ජීවත් වෙන්න දන්නේ නැති නිසා අන්ධහැර බාන්න යනවා. ඒක මේ ඥාන පිටින් ભેදයක් නෑ. පැවිදි පැවිදි ભેදයක් නෑ. ඒ මොකද ගුරු පරකුරක නෙවෙයි වැඩ කරලා තියෙන්නේ. ගුරු රෙක්කේ හිටියානම් කියනවා ඔබ පැහැින්නද පොඩ්ඩක් පැත්තකට යන් කියලා එයා පස්සට දානවා. ඉතින් ඒ ශිෂ්‍යයා හිතන්නේ මගේ ගුරුවරයා මට ඉරිසියයි. මට මේ ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. මට දුන්නා නම් මම මේ ඔලිම්පික් ගහනවනේ මේ වෙලාවේ කියලා ඊතර ගැම්මක් එනවා. නමුත් හරියට කෙට වෙච්ච කෙල්ලෙක් කුලගෙදරක වැවුනා නම් හැදුනා නම් පුරුසාන්තරයට යවන්නේ නැහැ. වැඩි විපත් වෙච්ච කෙල්ලෙක් පුරුසාන්තරයට යවන්නේ නැහැ කුලගෙදරක වැවුනා නම්. වීදි දරුවෝ බලන්න අම්මා අප්පා නැහැ. වැඩි විපත් වෙච්ච ගමන් පුරුසාන්තරයට යනවා. හම්බ වෙයිද පුරුසාන්තට ගියාට පස්සේ ස්ත්‍රියවට කුල ගෞරවයක්. ඒ වගේ භාවනා කරනකොට ඒ ලැබෙන ටික ලැබෙන ಗುಣ ලැබෙනකොට තාමත් ආධුනිකෙක් වාගේ නවකෙක් වාගේ ඒ ගුරු පරපරට සලකගෙන අරසාවක් වැවෙනවා නම් කුලකාන්ත කුලගේක හැදිච්ච කුලකාන්තාවක් වෙන්න පුළුවන්. එහෙම නැතුව වැඩි විපත් වෙච්ච ගමන් පුරුසාන්තරට ගිය කෙනෙකුට වෙන්නේ කිසිසේත්ම දන්නේ නැති පෞල් ජීවිතයකට යන්න වෙනවා. එහෙම නැත්නම් අවජාතක දරුවන්ට අම්ම වෙන්න වෙනවා. ඇඟ ලෑස්ති නැහැ තව වැඩේට. බුදුමාකාර දුක්ඛිත තත්ත්වයටපත් වෙනවා. ඉතින් මෙතනදී මේ තියෙන විපස්සනා ඥාන සම්මාදිට්ඨිය ඒක මේ ඉතිහාස පොතේ හෝ භූගෝල පොතේ හෝ රසායන විද්‍යාව පොතේ හෝ භෞතික විද්‍යාව පොතේ කවදාකවත් බලාපොරොත්තු වෙන්න එපා. අපි ඔය දරුවන්ට අපි කොච්චර දරුවන්ට නම් හැබැයි වෙලා තියෙන උන්ට සමතෙවත් නැහනේ. උන්ට තියා උන්ගේ අම්මට අප්පටවත් නැහනේ. ඒ නිසා මේ භාත්‍රකාව කතා කරලා වැඩක් නැහැ. ඒ නිසා මොනතරම් දක්ෂ වුණත් මෙතෙන් ආවට පස්සේ මෙයා ඒ ආගම ධර්මයේ තියෙන සදාචාරයේ ගුරුකුල වාද තේරුම් අරගෙන පුළුවන් තරම් ආරස්සා වෙනවා කියන එක මගේ ඇස් දෙක පින් කරලා තියෙනවා අපේ අපවත් වෙච්ච ලොකු ශාංශය මම දැකපු නිසා. මගේ ඇස් දෙක පින් කරලා තියෙනවා බුරුමේ පණ්ඩිත ශාංශය මම දැකලා තියෙන නිසා. ඒ තරම් ගුණවත්, ඒ තරම් සිල්වන්ත, ඒ තරම් දැනුම තියෙන කවුරක්වත් නැහැ. කවදාවත් කිසිම දවසක අඳුරයක් නැහැ. වෙත පැමිණිච්ච එක්කනට හොඳ ගුණ බලලා කියලා දෙනවා මිසක් කවදාකවත් අඳුරේ නැහැ. හිතා ගන්න බෑ මේ කෑ ගහන මිනිස්සු දිහා බලනකොට ලෝකේ කිසිම ගුණයක් නැතුව අඳුර පාන. ඒව ගැන වචනයක් කතා කරන්නේත් නැහැ. වෙත පැමිණිච්ච කෙනත් බලන්න හොඳට තෝරලා බලලා මෙයාට හරියයි කියලා හිතනවා නම් කියලා දෙනවා. එහෙම කියලා දෙන්න පැනලා දෙන්න උවමනාවකුත් නැහැ. ඉතින් ඒ දිහා බලනකොට තමන් ළඟ තියෙන ගුණ වලට වැඩිය ඒ දෙන්නගේම චරිතයෙන් මම දැකලා තියෙන එච්චරයි. මේ ජයග්‍රහණ ලබන්න වාසි ලබන්න කටයුතු කරන එක නෙවෙයි කල්පනා කරන්නේ මම මරුණට පස්සේ ඉතුරු වෙන ආදර්ශය මොකද්ද කියන එක විතරයි කල්පනා කරන්නේ. මමත් මේ අනුන් වගේ මේ ගෝලිය ගොඩක් හදාගන්න, ඉස්තාන ගොඩක් හදාගන්න, ලාභ තත්කාර හදාගන්න, රටේ නමක් ගන්න දඟලනවද? ඊට පස්සේ මැරලා ගියාට පස්සේ අනේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ නම් ලාභ තත්කාර වලට අහු වෙන්නේ නැහැ. පරිස්සම් වෙලා මැරුණා කියලා නම්බෝ ලබන්න කටයුතු කරනවාද කියන එක පුදුම ගෞරවයක් කරනවා. ඒ නිසා ශිෂ්‍යයන්ට හරි අමාරුයි. කිසිම කෙනෙකුට එහෙම පැනලා උදව් කරන්න යන්නේ නැහැ. හැබැයි Taman දන්නවනම් මෙයා මේ මේ ස්වාමීන් වහන්සේලා මේ නිස්සද්දව ඉන්නේ බයටවත් එතන මේ ආදායම් බද්දෙන් නිදහස් වෙන්නවත් ඒකට නෙවෙයි මේ ಗುಣ රකින්නවා කියන එක ලීසි නෑ. ඒකට කියන්න තියෙන්නේ ಗುಣ උපයනවට වැඩිය අමාරු ಗುಣ රකින්න එක. ಗುಣ ආරසා කරගෙන ඉන්න එක උත්හාන සම්පදාවට වඩා උගා කමාරුයි ආරක්ක සම්පදාව. අද තියෙන ආර්ථික ක්‍රමේ දිහා බලනකොට ප්‍රසිද්ධ සමාජයේ කිසිම එකෙකුට හම්බ කරන කිසිම එකෙකුට වියදම් පිළිබඳ හැඟීමක් නැහැ. ගියාට පස්සේ කඩේකට ගිහිල්ලා බඩු ගන්නේ සල්ලි තියනකොට ගන්නවා. ගත්තට පස්සේ ඇයි මේවා මෙච්චර ගන්නෙ මේක කොහොමද මේක අරපරසෙන් පාවිච්චි කරන්නේ කියන එක අපේ අම්මට තේරෙන තරම් අපේ අත්තම්මට තේරෙන තරම් අද ඉන්න එකම බයියෙකුට තේරෙන්නේ නැහැ. අර පිරිමැස්ම නැහැ. ඉතින් ඒක නිකන් කාබාසිනියක්. gedare ඉන්න ගෑණීට තේරෙන්නේ නැත්නම් ආර්ථිකය රැකගන්න කොච්චර හම්බ කරත් ඇහිදල් කුඩට වතුරක් කෙරුවා වගේ හැමදාම ණයට කන්නේ. ඔය ඔය ලෝකේ තියෙන ප්‍රධානම ආර්ථිකයේ දක්වන ඇමරිකාව දැන් ට්‍රිලියන් වලින් ණයයි. එක අවුරුද්දකට එච්චර ගාණක් චීනෙන් ණයට අරගෙන පුදුමාකාර සැපසේ ජීවත් වෙන හැම ගෙදරම කාර් දෙකක් තියෙනවා. හැම ගෙදරක්ම එයා කන්ඩිෂන් කරලා තියෙන්නේ. හැබැයි අවුරුදු මෙච්චර ගාණකට නැහැ. ලංකාවේ අද උපදින එකේ 50000ක ණයක් වෙලා ඉතලා තමයි ඉපදින්නේ. විදේශ වලට 50000ක ණය වෙලා ඉපදින්නේ. ඉතින් මේ අනුන්ගේ මේ දේවල් කාලා උඩ දාගෙන සෝබන කරගෙන හිටියට හම්බ කරගන්න දේ වීදම් කරන්න දන්නවනම් ඒකට අර අපි මේ භාවනා කරපු මහත්තයෙක් කියනවා ABCD ආර්ථිකය දැනගන්න ඕනේ කියලා. අල බතල කොස් දෙල්. ඊ ආර්ථිකය දන්න කෙනා කවදාකවත් වරදී නෑ අපිට රට කෑම මොකක්වත් ඕනේ නෑ. ගෙදර තියෙන අල බතල කොස් දෙල් එක ජීවත් වෙන්න දන්නවනම් ලෙඩක් නෑ. අපේ ආර්ථිකයේ තියෙන කුස්සිය පිටිපස්සේ මොනවද අපේ දරුවන් අපි කොළඹ පන්ති වලට යවලා උගන්වන්නේ? ඉඩම් විකුණලා පිටරට යවලා මොනවද උගන්වන්නේ? ඌ ආවට පස්සේ ඌ මව් බාධාව දන්නෙත් නැහැ. අම්මා අප්පට තියෙන ගෞරවෙත් නැහැ. මොකද අම්මා අප්පා ඌට වඳින්න එපායි දැන්. ඕන අපිට ගිහිල්ලා තියෙන වැඩ. මේ අභෞතික සම්පත්තිය ඔය මේ භෞතික ලෝකේ ආධ්‍යාත්මික ලෝකෙත් ඔය විදිහමයි. ඒක නිසා මේ ಗುಣ වඩන කෙනා ඒක අරසා කරන්න දන්නේ නැත්නම් උඩ ඉන්න දෙයියොත් හූල්ලනවා. බ්‍රහ්මියොත් හූල්ලනවා. සත්පුරුෂයොත් හූල්ලනවා. හම්බ කරන්න දැනගත්තට පාරිභෝගිනේ දන්නේ නැහැ. මේකට කියනවා පාරිභෝගිකත්වය කියලා. කඩේකට ගියාට පස්සේ බඩු ගන්න ගියාම කිසිම සීමාවක් නැහැ. ගෙදර ඇවිල්ලා බලනකොට මොකටද ගත්තේ කියලාවත් දන්නේ නැහැ. ඒ ඒ වාගේ තමයි මේ අපි මේ වගේ අපි හිතමු දැන් භාවනා මධ්‍යස්ථානයේ යම් ප්‍රමාණයකට අපි සමාධියක් අරගත්තයි කියලා. ගෙදර ගියාට පස්සේ මොකද වෙන්නේ? දැන් මොකද රකින්න බෑනේ. උඩල කොට උඩ තිබ්බා වගේ අරකට තැගිලි කරනවා මේකට තැගිලි කරනවා අර එකත් බලනවා මේකත් බලනවා මේ භාවනා කරපු කෙනෙක්ගේ ගතියක් නෙවෙයි තියෙන්නේ. මේ අවසන් ගියාට පස්සේ කොහෙන් මේක යනවද කියලා හොයන්න බෑ. ඒ කියන්නේ මේ විපස්සනා සම්මාදිට්ඨිය කියන එක ඉඳගෙන පරියන්කෙන් ගන්න එක නෙවෙයි. ඒක සාමාන්‍ය බුද්ධියක් තියෙන්න ඕනේ මෙවැනි භවනා කරන කෙනෙක් මොන විදිහේ වචන කතා කෙරුවොත් තමන් උපේවු සමාධිය ඊගාවට දිගට රැකෙන්නේ මොන විදිහේ ක්‍රියාකාරකම සම්මා කම්මන්තයක් කරන කෙනාටද උපයා ගන්න ලද සමාධිය පරියන්කේ උපයා ගන්න ලද සමාධිය සක්මන හරහා ගිහිල්ලා ඊගා පරියන්කට ගෙනියන්න පුළුවන් වෙන්නේ මොන විදිහේ ජීවන රටාවක් එහෙම නැත්නම් ජීවිකා වෘත්තියක් සම්මා ආජීවයක් තියෙන කෙනෙකුටද මේ ලැබෙන සමාධිය දරන්නේ. ඒ ඒ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ තුනම තන්නි කර සීලයට බලපාන නිසා සමාධිය වැඩෙන්න වැඩෙන්න ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න නැත්නම් සමත සම්මාදිටිය ඉඳලා විපස්සනා සම්මාදිටියට යනකොට උත්තරට නිතරම කල්පනා කරන්න ඕනේ මම මේ කතා කරන වචනය ප්‍රයෝජනෙ සලහා කතා කරන එකක්ද නැත්නම් නිකම්ම නිකම් සම්පප්පලාපද. හිස් වචන කතාවටද වැටෙන්නේ. මම මේ කරන ක්‍රියාව ප්‍රයෝජනේ සලකලා කරනවද නැත්නම් සෝබනේද? අල්ලපු ගෙදෙට පෙන්නද කරන්නේ. නැත්නම් කට්ටිය කරන නිසා කරනවද? ඔගේ මම මේ ගත කරන ජීවිතය කාගැරි දේවල් කුලල් කාගෙන හුසුරා කාගෙන අසාධාරණ විදිහට වද කරගෙන හම්බ කරන හම්බ කරILLක්ද? එහෙම නැත්නම් මම මේ බඩ රස්සාවක් කරනවා. ඉතින් අපි රජපෞල් වල නොවෙන නිසා. නමුත් ලදපමණින් සතුටු එක දන්නවද කියලා. ඒක ඇත්තෙම නෑ. කිසිම දනක මේ ලදපමණින් සතුටු වෙනවා කියලා. ඒක නිසා ਸਰුවචනanse දේශනා කරලා තියෙනවා. යම් කිසි කෙනෙක් මේ බණ භාවනා ජීවිතයක් ගත කරනවා නම් එහෙම නැත්නම් ඉදිරියක් යන්න බලාපොරොත්තු වෙනවා නම් මේ දික්ටි ඕගහෙට අහුවෙන්නේ නැතුව සන්තුට්ඨෝ හෝති ඊතරීතර චීවරේන ඊතරීතර චීවර සන්තුට්ඨ්‍යාච වන්නවායි සංඝයා වහන්සේ නමක් නම් ලදයම් සිවුරකින් සතුට වෙනවා. ලදයම් සිවුරකින් සතුට වීමේ ಗುಣ කතා කරනවා. ගිහි කෙනෙක් නම් මේ විලි වහ ගන්න ඇඳුම් අදිනවා මිසක්කා මෝස්තරයට ඇඳුම් අදිනවා නෙවෙයි. දැන් තියෙන මෝස්තර ඔක්කොම විලි කැත්තව අයින් කරලා ඉතුරු කෑල්ල විතරයි අඳින්නේ. තියෙන ඇඳුම හැම එකක්ම තියෙන්නේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ විලි ලැජ්ජ නැති කරන ඇඳුම්. හරි ගණන් එවුවා. මං දන්න අල්ලපු ගෙදර එක්කනත් කැමති සල්ලි දෙයි ඒකට මොකද හෙළුවේ නින්නේ ඇඳුමට ළඟ ගෙදර කට්ටියත් දෙයි ඕව තමයි අදුව මොස්තරේ ඇඳගෙන ඒක තමයි අද තියෙන්නේ ඉතින් මේ ලදයම් දෙකකින් සතුටු වෙලා ලදයම් දෙකකින් ಗುಣ කතා කරුවොත් අද කියන්නේ සමාජශීලී නෑ පශ්චාත්ගාමි කිසිම මේ සමාජශීලී නෑ ඒක නිකන් ම්ලේච්ඡ ගතියක් වගේ ඒ වගේ සන්තුට්ඨෝ හෝති ඊතරීතර පිණ්ඩපාතේන ඊතරීතර පිණ්ඩපාත සන්තුට්ඨ්‍යාජ කියලා මේ පතට හම්බ වෙන දේ කාලා හිටපන්. ඒකේ ಗುಣ කතා කරපන්. පිණ්ඩපාත යනකොට පාත්‍රයට හම්බ වෙන එක සතුටු වෙයන්. ඒකලි ඒකේ තියෙන ಗುಣ කතා කරපන්. විතර මේ කැම දාස කෙනෙක් වගේ උදේටත් කරනවා රැටත් කරනවා දවල්ටත් කරනවා පාටි කරනවා කතා කර කර අරකයි මේකයි කතා කරන වෙනුවට කොච්චර වෙලා හිටිනවද කියලා බලන්න. දැන් අපි භාවනා කරනවා අපිට රැට කතාවක් නැහැ. ඉතින් ඒ 12න් පස්සේ දිගටම භාවනා කරතයි. ගෙදර හිටියනම් මේ වෙලාවේ පොල් වගන්න ඕනේ, මේ වෙලාව හාල් කරන්න තියෙනවා. දැන් රැට කන්නේ කහබද්ද, රතුබද්ද කියලා කතා කරන්න තියෙන. ලිප මොලවන්න තියෙන වැඩ ගොඩයි. ඉතින් කවුරක හිතන්නේ මේ රැට කෑවට තිල් මේ නිවන් ලබන්න බැරි වෙයි කියලා. බත් කාලා කවුද මැරෙන්නේ? අපුසල් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් බට්ටියක් කනවා. බට්ටියක් කෑවට මොකද වෙන්නේ? කොච්චරක් අපේ වැඩ පිළිවෙලට බාධා කරනවද කියලා අහාමුදුරු කී දිනක් රැට කරනවද කියලා දන්නවද? ඒගොල්ලන් ආවෝ කියන මොකක් ප්‍රශ්න නැහැ. ඉතින් රැයට කාට මොකද අපය යනවයි. තේරෙන්නේ නැහැ. ඒක වෙන්නේ මේ බුදුහාමුදුර අපිත් එක්ක පොඩි තරහක් තියෙනවා වගේ. මේ කාලබිල ඉන්නවට. නිකන් හම්බෙන දේ කාවුවා මොකද්ද කියලා හිතෙනවා. එහෙනම් ඒක තමයි ඒ පාලනයක් නැත්තම් සීමාවක් නැත්තම් කන ආහාරය පිළිබඳව. ඉතින් මේ මෝල් වහන්සේට පුළුවන් වේද සම්මා මේ විපස්සනා සම්මාදිටියක් ගන්න. අන්තට්ටුවක් තමයි ඔලුවර තියන්නේ. මේක තමයි ලෝකේ අපිට පෙන්වන්නේ ආද. ඒ සන්තුට්ඨෝති ඊතර ඊතර සේනාසනේ ඊතර ඊතර සේනාසන සන්තුට්ඨිය ආද. හම්බෙච්ච තීන ගේක ඉඳගෙන බණ භාවනා කරපන්. සාරිපුත්තු මහා ස්වාමීන් කියනවා කැම ගැන කියනකොට බඩ බෙරෙන්න පිටු හතරක් පහක් කල්ලාතු නතර කරලා වතුර බීපන්. ඒකට හැංග කර්මන්තයයි. කර්මන්‍යයි. එතන උදැල්ලට මිට ගැහුවගේ අන්තිම ඇඹුල් කේකිරියත් තඩ කරගෙන ගිලලා නැගිටින්න හදන්න යන්න එපා. එතකොට ඉතින් කැපත රෝගය කියලා එකක් තියෙනවා. හැරෙන්න පෙරලෙන්න බැරුව යනවා. භාවනා කරනකොට ඉඳගෙන ඉන ගේන් දණිත් දෙක තෙමෙන්නේ නැති මට්ටමට තියෙනවා නම් ওই ටිකෙන් භාවනා කරපන්. ආච්චි ටිකවල් හදා හදා ඉන්න යන්න එපා. ඒක කරන්න බෑ. ඉතින් ඔය කිව්වම පසුගාමී කියන කතාවක් තියෙනවා. ඒකෙම මේ ජීවර පින්ඩ පාත සීනාසන පිළිබඳ ප්‍රමාණි දන්නේ නැති කෙනාට කවදාකවත් භාවනා රාම හෝති භාවනා රතෝ පහන රාම හෝති පහන රතෝ කියලා භාවනා රාමතාවය ප්‍රහාණ රාමතාවය නෙවෙයි එන්නේ දේවල් එකතු කිරීමේ ආසාව. හදිස්සියවත් මදුනොත් කියලා සිවුරු කොට ගන්න පටන් ගන්නවා. දැන්ට නම් තියෙනවා තමයි ගින්නක් හසි ආවොත් එහෙම මොකද කරන්නේ කියලා සිවුරු කොට ගන්න පටන් ගන්නවා. දැන් අද නම් කැම තියෙනවා තමයි හෙට උදේ හම්බෙද්ද නැගිලි චිංගබඩ කරන්න පටන් ගන්නවා. දැන් මේ සීනාසන එන හොඳයි තමයි. නමුත් ඉදිරියකට ඕන කියලා බැංකුවේ සල්ලි ටිකක් දාලා තියාගෙන ඉනවා. තව සීනාසන ඉතින් මේව කරන්න ගියාම වෙන්නේ මොකද? භවනා රාමතා භවනා රතිය වෙනුවට පහාන රාමතා පහාන රතිය වෙනුවට තලසුන් හදන්න පටන් ගන්නවා. ඒ කිනාට අනිවාර්යයෙන් බුදු දහම සඳහන් කරලා තියෙනවා අරතිය භාවනා සඳහා තිබිය යුතු අරතිය වෙනුවට කාම රතිය වෙන්න පටන් ගන්නවා. ඒකට මේ සමතේකුත් ලැබිච්ච කෙනෙක් මේ කතා කරන්නේ. සීලෙත් තියෙනවා සමතේ සමාධියත් හම්බෙලා තියෙනවා. නමුත් කරන වැඩපිළිවෙලේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව ගැන දන්නේ නැත්නම් ලද දෙයින් සතුටු වීම දන්නේ නැත්නම් එයා කරන හැම වැඩකින්ම රතිය පහළ වෙනවා. එයා පිටිපස්සේ සෙනගෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අඳිනවා ඇඳලිවල පටන් අර ගන්නවා ව්‍යාපාර ඊට පස්සේ සිව්පතේ රැස් කරන්න පටන් අර ගන්නවා භාවනා කරගන්න වෙලාවක් නැහැ, රතියක් නැහැ. ඉතින් මේ මෙතනදී මේ හම්බ වෙච්ච සම්පatti දෙකක් තියෙනවා මෙතන. කම්මසගත ඥාන සම්මාදිට්ඨිය තියෙනවා, සමත සම්මාදිට්ඨිය තියෙනවා. හැබැයි විපස්සනා සම්මාදිට්ඨිය දන්නේ නැත්නම් නට පුරුසාන්තරයට ගිය වැඩි විපත් වෙච්ච ළමෙක් වාගේ, ගෑනු ළමෙක් වාගේ, කාන්තාරයක් මැද වෙලියට දාපු වැල් ගැඩවිල්ලෙක් වාගේ පේලිලා නැහිනවා. ඉතින් ඒක ලියලා කියනවා මේ සමාජයේ මට සලකන්නේ මාව අමාරුවේ දැම්මා. ඒ මොකද මේ මේ සමත සම්මාදිට්ඨියෙන් විපස්සනා සම්මාදිට්ඨිය ලැබෙන ආනිසංස ලැබෙන්නේ නැහැ. ඒක වෙනම පාඩම් පන්තියක්. නිකන් පේන්න තියෙනවා ලංකාවේ ඉතිහාසයේ දිහා බලනකොට පසුගිය අවුරුදු 2600ක ඉතිහාසයේ 1000ක් 1500ක් යනකම් ලංකාවේ විපස්සනා සම්මාදිටිය ලස්සනට තිබිලා තියෙනවා. මිනිස්සු හරීම නිහතමානීව ඉඳලා තියෙනවා පුළුවන් තරම් මීට වැඩිය. ඒක ලියලා මේ රෝවා මහපාය රුවන්වැලි සෑය වගේ විශාල ගෙවල් හදලා තිනවා කිසිම වාල් සේවයක් නැතුව. මිනිසුන්ගේ මොකද මේ මිනිස්සු බොහොම ඡාම් ජීවිත ගත කරලා තියෙන්නේ. පන්සල විතරයි හදන්නේ. Taman දැන් බලන්න ඕනම නටබුන් ස්ථානයක පරණ ගෙවල් වල නටබුන් තියෙනවද කියලා නෑ. මේ මිනිස්සු නිකන් පළක් හටව ගන්නව ඉන්නවා. පන්සලයි රජමාලිගාවයි විතරයි හදන්නේ. කොයි දෙයක් කරුවත් ඒකේ කරගත්ත Taman නිහතමානීව ගත කරනවා. ඊට පස්සේ මේ සුද්ධයි ලන්දේසිකාරයයි මේ පෘතුගීසිකාරයයි ඇවිල්ලා අපිට මේ පුරුදු කරපු මේ කුණුහරුප නිසා ඇවිත් මේ බැමිණිටියා සාය වගේ ඇතිවෙච්ච දුෂ්කර தত্ত্ব නිසා අපි ළඟ තිබුණා විපස්සනා සම්මාදිටිය සම්පූර්ණයෙන් ගංගාවක් වැලි වැලි කන්දකට බී ගත්තා වගේ අපිට කම්මතකතා ඥාන සම්මාදිටිය සමත සම්මාදිටිය යම් ප්‍රමාණයකට රැකුණා විපස්සනා සම්මාදිටිය සම්පූර්ණව නැති වුණා දැන් බුද්ධ ආගම වගේ එකක් තියෙනවා අපි ගාව gediya pitimම තියෙනවා. හරියට ඒක බීල විසිකරෝ දබිලි කොම්බයක් වගේ. ලස්සනයි. හැබැයි ඇතුලේ මොකුත් නැහැ. ඇතුලේ මොකුත් නැහැ. ඉතින් ඒක නිසා මේ නිස්සරණවනේ හදන වෙලාව එනකොට ධම්මනිසන්ති ආමතුරන්ට තේරුණා මේ බුද්ධ ආගම සාසනය හදලා ගත්තට මේක හරපද්ධතියක් නැහැ. මේකේ අලියෙක් ගිලපු දියුල් ගෙඩියක් වගේ මේක තියෙන්නේ. ඔය ලස්සනට පේනවා. ඇතුලේ මොකුත් නැහැ. හෙව්වා හෙව්වා හැම තැනම හොයනකොට ඔය අපේ ලොකු ශාංශය හම්බෙලා 17 වැඳලා කියලා තියෙන මේ වැඩ පිළිලක් කරනවා ස්වාමීන් වහන්සේ මේකට පොඩ්ඩක් උර දෙන්න ඊට පස්සේ කිව්වලු වැඩක් වෙන්නේ නැහැ මහත්තයෝ කිසිම කෙනෙකුට භාවනා කරන්න ඕනෙත් නැහැ සම් විපස්සනා සම්මාදිට්ඨිය ඕනෙත් නැහැ නිවන් දකින්න පුරාජීරෝ විතරයි ලංකාවේ තියෙන වැඩක් නැහැ මේකට උඩ දීලා වැඩක් නැහැ කිය. අර අර ස්වාමීන් වහන්සේ කියලා කියලා තුනවා මම බූදලියම ඉවර කරා මම මේ කරනවා මේ වගේ වැඩක් ඔබ වහන්සේ ඕනේ මේකට. සාසනික වශයෙන් එන්න ඕනේ කියලා සම්බන්ධ කරත් පස්සේ ලොකු ස්වාමීන් වහන්සේට කිව්වා. උන්වහන්සේ මේ විපස්සනා පරපුර පවත්වපු හැටි. යම් දවසක අපේ ශ්‍රී ලංකා ඉතිහාසයේ විපස්සනාව කියන එක හැලුණද ඊට පස්සේ ආයේ කවදද විපස්සනාව ලංකාවේ ස්ථාපිත කරේ කියන එක ගල්දිව පණ්ඩිත ස්වාමීන් කතා කරලා කිව්ව අවසරයි ස්වාමීන් මේක මැරෙන්න ඉස්සලා අපවත් වෙන්න ඉස්සලා මේක ලියලා තියන්නේ. ලෝකසංස්කෘතිය තෙච්චර මේක ලියන්න දෙයක් ඇත්තේ නෑ. නෑ නෑ නෑ. ඊට පස්සේ ලොකු සාංශය අපත් වෙන ඉස්සලා විද්දසුන පරපුර කියලා පොතක් ලියලා තිබ්බා. කොහොමද මේ නැති වෙච්ච එක යන්තම්. ඒ කියන්නේ හරියට මැරෙන්න ඕන්න මෙන්න වගේ තිබිච්ච වේලිච්ච ගහට පොඩ්ඩක් වතුර දාලා නිල්ල ගත්ත හැටි මේක. මේක 1900 ලොකු සාංශිකේ ජීවිතේ 50 ගණන් වල තමයි වෙලා තියෙන්නේ බුරුමෙන් හම්බෙච්ච පණිවිඩයක් නිසාත් එතකොට උන්වහන්සේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨි සමත සම්මාදිට්ඨි ඇති කරන මේක ගණ්ඩ බලාගෙන ඉන්න කෙනෙක් වගේ ගිහිල්ලා ඒ පණිවිඩය ලැබුණාට පස්සේ අවුරුදු 25ක් මේ භූමියේ ඉඳගෙන පුළුවන් තරම් කිව්වා ගෝලයෝ හිතුවේ හදන්න යන්න එපා, ස්ථාන හදන්න යන්න එපා. Tamange වෙලාව අරගෙන මෙන්න මේ පුළුවන් නම් මේ භාවනාව කරන්න. ලෝකේ ඕන තරම් දක්ෂකම් තියන අය ඉන්නවා. භාවනාවට කවුරුත් නැහැ. ගිහියොත් නැහැ. පැවිද්දොත් නැහැ. පැවිද්ද ඔක්කොම අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු වගේ මරණයට මේ එහෙම නැත්තම් මේ පාංශකූලයට පෙළ ගැහිලා ඉන්නවා බෝලිමට. කිසිම කෙනෙක් Tamange විවේකේ හොයාගන්නේ නැහැ කියලා. ඒ කාලය ඇතුළත උන්වහන්සේ නමක් ලංකාවේ ඉන්න බවක් කවුරක්වත් දන්නේ නැහැ. ඊට පස්සේ තමයි අහම්බෙන් මම ගිහිල්ලා බුරුමිට ගියාට පස්සේ මහසී සයඩ ස්වාමීන් වහන්සේගේ පණිවිඩේ හෘදේ වස්තුව රැකගෙන ඉන මේ පණ්ඩිත ස්වාමීන් දැක්කට පස්සේ අර જાතිම තමයි මට තේරුනේ නාගමාණික්යක් රකින්න නාගයෙක් වගේ මේ විපස්සනාව රැකගෙන ඉන්නවා. ලෝකෙන් කොච්චර දුකෙනහිලි. මොකද විපස්සනාවේ ආගමක් නැහැනේ. ඒකේ බුද්ධ ආගම නැහැ. ඒක ඒකට පෙත්ත ගලවලා ගිහිල්ලා. මේකේ තියෙන්නේ ඔය ආගම කරනකොට එන මාන්නේ නැති කරපන්. පිංකම් කරනකොට එනවනේ මාන්නේ ඕක නැති කරපන්. සිල් ලකිනකොට එනවනේ මාන්නේ ඕක නැති කරපන්. සමත භාවනා කරනකොට එනවනේ මාන්නේ ඕක නැති කරපන්. ඉතින් ඒක අර බැඳ ලකුල් කරනවා වගේ වැඩන්නේ. කප කප කප කප කප කප දානවා. ඉතින් මේක දැක්කට පස්සේ තේරෙනවා අර දෙකම තිබිලා. සමථ සමාධියට විපස්සනා කම්මතකතා සම්මාදිට තිබුණාට විපස්සනා සම්මාදිට නැත්නම් කොත බලන්තපු නැති චෛත්‍ය රාජෙක් වගේ පූජනීය නෑ. නේත්‍රා තිබෙ නැති බුදු පිළිමයක් වගේ ඒක පූජනීය නෑ. මේ නේත්‍රා තිබිලා තමයි අපි කරන්නේ ආගමික ජීවිතේ මේ ධම්මට්ඨිතිය කියලා නිහතමානී වෙයල්ලා. අන්ධහර පාණ්ඩේ අඬේපා. ಗುಣ වඩාගෙන වහගෙන ජීවත් වෙන්න හදන එක. ඉතින් උඟ දෙනෙක් හිටියොත් ඉතින් ගුණයක් හැදුවට පස්සේ උක පෙන්වන්න නැත්තම් මොකක්ද අප්පවක ඇති වැඩේ ඉතින් නිකන් තොරණක් හදලා රෙද්දකින් වහලා තිබ්බා වගේ හරිනෑනේ ගේවට කැතයිනේ උක ලයිට් දාලා විවෘත කරලා පීත්තපටියක් අවලා බෙර ගහලා හොල්මන් කරලා ඒක පෙන්නන එකනේ තියෙන්නේ ඕකට අපි කියන්නේ සෝබනේ කියලා සෝබනේ විතරයි අන්තිමට අඳුරේ විතරයි ඊයේ නැහැ දැන් අද තියෙන ලංකාවේ තියෙන ආගමික කටයුතු වල අඳුරේ බොහොම ජයට යනවා ඊයේ නැහැ හීය යන්න හැටි දෙකම ගියා නම් ඔය යන්න හැටියට අපි දොස් කියන්න ඕනකම නැහැ. මේක බාහිරේ බලන්න හොඳට දැනගන්න ඕන නම් අන්‍ය ආගම් වල තියෙන විස්තරය බලන්න අන්ධහැරේ විතරක් තියන ඇතුලේ මදේ නැතුව කොච්චරක් ඒක ලෝකෙ පැතිරෙනවද කියලා. මේකද අපි ආදර්ශයට ගන්නේ එනසම් තමන්ගේ ಗುಣ ටික වඩ아가න මේ දක්වා අවුරුදු මේ 2600ක් ගෙනාවු උත්තම ආචාර්ය પરම්පරාව කොච්චර නිහතමානීව මේක නාගමාණික්යක් වගේ නාගයෙක් වගේ රැකගෙන ආවද අපිත් අපේ ශක්ති ප්‍රමාණය පුළුවන් තරම් දවස දෙවේලේ ಗುಣ වඩන ගමන් වසහාගෙන ජීවත් වෙන්න පටන් අරගත්තොත් ඒක පළවෙනි වශයෙන්ම දකින්නේ මිනිස්යාට වැඩිය දෙයියෝ කියලා කියනවා. මිනිස්යාට දෙයියන්ට ඉස්සලා බ්‍රහ්මයයි කියලා කියනවා. ඒක නිසා අර කියන විදිහට සන්තුට්ඨෝ හෝති iterator චීවරේ iterator චීවර සන්තුට්ඨ්‍යාච වර්ණවාදී කියලා මේ ලදයම් සිවුරකින් සතුට වෙලා ಗುಣ කතා කරන ගතිය තියෙනවනේ ලදයම් ආහාරකින් සතුට වෙලා ඒකේ ಗುಣ කතා කරන ගතිය තියෙනවනේ ලදයම් සේනාසනයක් කරන ಗುಣ කතා කරන ගතිය තියෙනවනේ ඒ අරිවංශ සූත්‍ර දේශනාවේදී කතා කරනවා බ්‍රහ්ම රාජෝ 700ක් තම තමන්ගේ බ්‍රහ්ම විමාන වලින් එළියට ඇවිල්ලා බලනකොට මේ ලෝකේ තියෙන කෝලම් කොච්චර දේවල් තිබුණත් උන්වහන්සේලාට ඒවා එකක්වත් වැඩක් නැහැ මොකද මේ බල්ලෝ අසුචි කනවා වගේ ඕකේ මහා ලොකු දෙයක් නැහැ. දැකලා තියෙනවා මේ නීල කියන රහතන් වහන්සේ නමක්. පාංශකුල රෙද්දක් අරගෙන ඇවිල්ලා වතුරේ ගැට ගහලා ඒකේ තියෙන කුණු යnderලා ඒකේ කඩ කපලා මහලා සිවුරක් අඳිනවා එතකොට එක එක ඉරියව්වට හතරේ හතරේ වැන්දලු කොච්චර දෝ පටවිලි තියේදී සෝහොන් පිටකට ගිහිල්ලා මලමිණිය වැත්තකට දාලා රෙදි කෑල්ල අරගෙන ඇවිල්ලා ඒක වතුරකට දවස් හතක් බැඳලා තියලා කහට තියෙන ටික පැත්තකට කපලා දාලා මේ යේ සත් යේ මේ සත්තා යේ සත්ත සත්තා 700ක් ඒ බ්‍රහ්මරාජෝ වන්දනා කරනවලු මේ නීල නැමැති මහා රහතන් වහන්සේ උන්වහන්සේ රහත් වෙලා තවත් අර අහිංසක ප්‍රතිපදාව පාංශකූල ප්‍රතිපදාව රකින්නකොට දෙයයන්ට ඉස්සලා වන්දනා කරනවලු එතකොටත් ඔය අනික් නලු නිලියෝ ඉන්න ඇති හොලිවුඩ් තියෙන්න ඇති ඒ දෙයයන්ට මොනවක්වත් එව්වා පේන්නේ ඒ ඔක්කොම කක්කා මේ නිහතමානී ජීවිතය තමයි පේන්නේ ඒක නිසා දෙයියෝ වඳිනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යතමේ අභිජානාමේ යම්පිනිසාය ජහයති. දෙයියෝ වඳිනවලු මේ ආජානීය පුරුෂයාට নমස්කාර වේවා. මේ උත්තම පුරුෂයාට নমස්කාර වේවා. එයා භාවනා කරන්නේ ඇයි කියලා එයාවත් දන්නේ මේ අන්ධහර පාණ්ඩ ප්‍රථම ධානය ලබන්න මාර්ගඵල ලබන්න නෙවෙයි. භාවනා කරන්නේ කරන්න ඕනේ කියනවා. කරනවා අරක නොලැබේවා කියලා ප්‍රශ්නකුත් නැහැ. ලැබිච්ච එක අන්ධහර පෑමකුත් නැහැ. ඒ කරන කෙනාට යම් තැනක යම් වෙලාවක කාට හරි මේ කියන විපස්සනා ඥාන සම්මාදිටිය ඇති වුණා නම් තේරෙන්න පටන් අර ගන්නවා මගේ මුළු සංසාරේ කවදාකවත් මම මේ තරම් මේ ධර්මයට අපකප වෙලා නියතමානීව ඉඳලා නැහැ. ලැබෙන හැම දෙයකම මම කරලා තියෙන අඳුර පාන එක. ඇසුරු කරලා තියෙන අඳුර පාන්නෝ. ඒක නිසා බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාගේ තියෙන මේ ආර්ය වංශ ප්‍රතිපදාවට එකතු වෙලා අන්ධහැර පාන්න එපා. තාම භාවනා පටන් ගත්තේ නැති කෙනෙකුටත් වැඩිය නිහතමානී වෙලා මේ කටයුතු කරගෙන යන්න ගත්තොත් මැස්සෙක්ගෙන් කරදරයක් නැහැ. හුළඟකින්වත් කරදරයක් නැහැ. කරදර එනවනම් අමනකම නිසායි කියලා හිතාගන්න. තෘෂ්ණාව නිසායි, අවිද්‍යාව නිසායි. අපි යන පාරේ මොකක් හරි කරදරයක් වෙලා තියෙනවනම් අපේම තෘෂ්ණාව නිසායි, අපේ අවිද්‍යාව නිසායි. මේ විපස්සනා සම්මාදිතේ තෝරගත්තට පස්සේ හෙන gediya වායි. යන ගමනේ මොකාරවත් කරදර කරන්න බෑ. ඒක මේ කවුරුත් දෙන එකක් නෙවෙයි. හරියම මේ කම්මසගතා ඥාන සම්මාදිතී දන්න මේ රංගපානව නෙවෙයි. අවශ්‍ය කරන සමත සමාධිය දන්න විපස්සනා සමාධිය අතර ගත්තට පස්සේ මිනිස්සු ඉන්න කරන්න දෙයක් නැහැ ඊට පස්සේ. දෙයයන් කරන දෙයක්වත් නැහැ, බ්‍රහ්මයන් කරන දෙයක්වත් නැහැ. කඩාගෙන අනේකයි දෙන්නේ. එයාට මාර්ගඵල තියෙනවා, මාර්ග ඥාන තියෙනවා, ඵල ඥාන තියෙනවා. ලැබෙනවා. ඔය ඉල්ලන කාටවත් හම්බෙන්නේ ඉල්ලීමම නුසුදුසුකමක් වෙනවා. ඉල්ලලා ගන්න බෑ ඒක. අවශ්‍ය හේතු සම්පාදනය කරම නිහතමානීව. ඒක කිසිම තැනක මේ ඉස්කෝලේ උගන්වනවා මම දකින්නේ නැහැ මේ ලෝකේ වටේ මම ඇවිදිනවා. උඹට කරන්න ඕන දේ කරලා කරබන් හිටපන්. ලැබෙන දේ ලැබෙයි කියන එක උගන්වන්න කිසිම අම්මා කෙනෙක් කැමති නැහැ. කිසිම තාත්තා කෙනෙක් කැමති නැහැ. ගුසුම් ගුරුවරෙක් නැහැ. මෙන්න මේ දේ සඳහා රණ්ඩු කරපන්. ඔබ මේ විභාගයට ලිව්වොත් පාස් වෙන්න ඕනේ. පාස්ුනේ නැහනේ. වහකනවා. කී දෙනෙක් විභාගේ පෙළුණයි කියලා වහකනවා. විභාගේ ඕන ප්‍රමාණයට පාස්ුනේ නැහැ කියලා ගහේ මේ බෙල්ල වල දාගෙන නැහිනවද? මොකද්ද මේ අධ්‍යාපනය කියන්නේ? ක්‍රීඩා තරඟ උගන්වන්නේ අපි ජය පරාජය බාර ගන්න. ක්‍රීඩා තරඟේ පරිදිච්ච වුන් දිනපෙවුඟ මරණ ඔලිම්පික් ගේම් වල ටෙලිවිෂන් එකේ පෙන්නනවා. ඒ තරම් අමන ලෝකෙක කොච්චරක් අපිට බාහිරේ පේනවද මේ විපස්සනා ඥාන සම්මාදිටිය නැතිකම නිසා කුලල් කා ගන්න මේ දිනන මිනිස්සු. ඒ වගේ භාවනා කරන එක නම් මේක දැනගත්තොත් එයාට කවදා හෝ ඒ විපස්සනා ඥාන සම්මාදිටිය පහළ වෙච්චාම සෙනග දිහා බලනකොට කවුද සත්පුරුෂයා කියලා ගඳෙන් කිය හැකි. හැරෙනකොට කිය හැකි මේ සෝබනකාරයේද අන්ධහර පාන කෙනෙක්ද එතන ಗುಣ වසාගෙන ජීවත් වෙන. ඒ වගේ මේ ආකර්ෂණය විපස්සනා ඥාන සම්මාදිට්ඨිය තියෙන කෙනාට විපස්සනා ඥාන සම්මාදිට්ඨිය තියෙන කෙනාගේ ආකර්ෂණය අද මේ කාලේ හොඳටම ප්‍රසිද්ධයි. මොකද ඒ තරම්ම ලෝකේ අමනයි. ලෝකේ පෘථිවිසලේ රත් වෙනකන් අපි පෘථිවිසලේ පාවිච්චි කරනවා. පරිසරයේ දූෂණය වෙනකන් අපි පාරිභෝගිකත්වය ඇති කරන් තියෙනවා. චිත්ත දූෂණේ එනකන් ලාභ සත්කාර දිගේ විදිහ අපි නටනවා. ඒ නිසා විපස්සනා ඥාන සම්මාදිටිය කෙනාට වෙන පිටින් උපදේශ ආදර්ශ නරක ආදර්ශ ඕනේ ඇස් දෙක අරපු ගමන් පේනවා කවුද කොහෙද මේ දුවන්නේ කියලා. ඒ නිසා ඒ දිට්ඨිය ඇති වුණාට පස්සේ නිවන නැති වුණාට චුල්ලසෝතාපන්න තත්ත්වය කියලා කියනවා සෝවාන් වුණා වගේ. කවදාකවත් වරද්දක් නැහැ. එයා වෙලාවට බණ භාවනා ටික කරගන්නවා. නොලබුණයි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ භාවනා කරා කියන සතුට විතරයි තියෙන්නේ. ප්‍රතිඵල අපේක්ෂා කරන සතුටක් නැහැ. ඒ සතුට තුච්චයි, පාහරයි, නීචයි, අමනයි. වලත්තයි. ඉතින් කාටද පුළුවන්නේ අම්මා අප්පත් දාලා ඇවිල්ලා වස්තු භෝගත් දාලා ඇවිල්ලා ප්‍රතිඵල අපේක්ෂා නොකර හරියට වෙලාවට බණ භාවනා කරන්න පුළුවන් වෙන්න පොඩි සල්මක් කියලා හිතනවා. ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි. එයාක ගුරුවරයාට කියන මම මෙච්චර කල් භාවනා කරමුට තාම පළවෙනි ධ්‍යානයක්වත් නැහැ. මම යනවා මම ඊගාව එකට ගිහලා පළවෙනි ධ්‍යානෙ ගන්න හදනවා කිය. එතන වාඩි වෙනකොට හිතන්නේ අද නම් දෙඤ්ඤම් අද නම් නැගිටින්නේ ඕවන් වෙලාවම තමයි කියලා. ඉතින් ඉඳගෙන තටමනවා තටමනවා තටමනවා කියන බෙල්ල ටිකක් අමාරුයි සුවන්ත භාවනා කරනකොට කොන්ද ටිකක් අමාරුයි සුවන්තන කරන මොකද වලිගය අපානේ ඉඳලා තියෙන්නේ. ඉතින් වලිගය අපරකොට රිදෙනවනේ. භාවනාකාරයන්ගේ මේ බලාපොරොත්තු සහ කමඨාන සුද්ධ කරනකොට තියෙන දේවල් බලනකොට පේනවා මේ ආදේින්ද මේ විපස්සනා සම්මාදිටික හුලඟක්වත් හුලඟක්වත් වැඩිලා නැහැ. වැඩිලා නැති නිසා ගත යුත්ත දන්නේ අහල යුත්ත දන්නේ අල්ලුවත් අල්ලන්නේ වැරදි ටික. අල්ලුවත් අල්ලන්නේ සමාධිය අල්ලනවා. මට මට සමාධිය නැති වුණානේ සෝන්ස කොහොමද සෝන්ස සමාධිය ගන්න කියලා මේ ඇවිල්ලා අඬව ගන්න. මේක නිසා ඒ මූලික කමඨාන උපදේශ පන්ති පළවෙනි වාක්‍යෙම කියනවා මේ සමාධි කඩයක් නෙවෙයි. මේක සතිය වඩන්නයි තියෙන්නේ. සමාධිය තියෙනකොට තියෙන බව දන්නවනම් ඒකත් සතිය. සමාධිය නැතිකොට නැති බව දන්නවා ඒකත් සතිය. ඒ නිසා අපිට සමාධිය ගැන වග විස්තරයක් නැහැ. සතිය තියෙනවා නම් කියන්නේ කිව්වට එක්කෙනෙකුටවත් ඇහෙන්නේ නැහැ දිගටම ප්‍රශ්න කියවන කියවලා බලන්න ඒ කමටහන් සුද්ධ කරනකොට ඔය හැම ආందోලනයක්ම ඔය හැම කනපින්දම් ගැහිල්ලක්ම හැම ලයේ අත් ගහගෙන අඬන්නේ මේ සමාධිය නැති වෙලා. සමාධිය ලැබුණා නම් සක්විති. මේක ඉක්මවල ගිය විපස්සනා සමාධියට ආපු එක නර බුදුරජාණන්සේට නෙවෙයි ඒක බුදුරජාණන්සේ තියෙන නම්බුනාමේ තමයි ධම්මට්ඨිති ඥානය. එයාට ධර්මයේ සරණ තියෙනවා දැන්. තාම වැඩ ඉවර නෑ දන්නවා. අටුවාචාර්යන් වහන්සේ දෙන නම තමයි චුල්ලසෝතාපන්නෝ නියතගතිකෝ සම්බෝධි පරායනෝ. එයා කදාතයට අපායට යන්නේ නිවනටමයි යන්නේ ගතියේ නියතයි නිසා ඒක රකින්න ඕන. එයිසා යම් කිසි කෙනෙකුට මේ විපස්සනා සම්මාදිට්ඨිය ඇති වුණාට පස්සේ එක චිත්තක්ෂණයක් අහ කියන්නේ. උදේ නැගිටි වෙලා ඉඳලා හැන්ද වෙනකම් බලන්නේ ඇති කරගත්ත සතිය දිගට පවත්වන එක මිසක්කා මොනම මැජික් එකක්වත් බලාපොරොත්තු වෙන්නේ මොනම අතිරේක ලාභයක්වත් බලාපොරොත්තු වෙන්නේ මොනම අහම්බෙකින්වත් දිනයි කියලා බලාපොරොත්තුවක් නැහැ සම්පාදනය කරන්න පටන් ගන්න. ඊට පස්සේ නිකම් මල් මාලයකට මල මල අමුණන්න වගේ කරන කරන හැම අත්දැකීමක් මෙයාට පොරොදනවත් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ මානසිකත්වයේ තියෙන කෙනාට විතරයි මාර්ග ඥානයක් පහළ වෙන්නේ. එහෙම නැතුව මේ අරක දීපම් මේක දීපම් කියලා ගහ බැන ගන්න ඉල්ලුම සැපයුම නීතිය ඉල්ලුම සැපයුම න්‍යාය තියෙනකන් කෘතඥ තමයි. කවදා හෝ මේක ඉක්මවන්නේ අමාරුයි. ඒක අමාරුයි. ඒ කියන්නේ අපි ඉහළට නගින්න යම් ආධාරකයක් ගත්තා නම් ඉහළට නගින්න යම් ඉනිමකක් ගත්තා නම් ඒ ඉනිමකට පයින් ගන්නවා. එයින් කවුද කැමති ඉනිමකට පයින් ගන්න? නේ යට තියෙන චිත්‍ර දැකලා තියෙනවද දන්නේ නැහැ මේගොල්ලෝ. ඉනිමකට වයින් දාලා තියෙන චිත්‍රයක් ඇඳලා තියෙන ලොකෝනේ මුළු බිල්ඩින් එකම කැඩුවට ඒක කැඩුවේ නෑ අපි. මොකද නිස්සාරණ වනේ කියන්නේ පාහර තැනක්. උඩට නගින්න උදව් කරම ඉනිමකට වයින් ගන්න තැනක්. ඉතින් කට්ටිය හිතන්නේ ಗುಣමකොයි කියලා. ඉනිමගේ වැඳුරා නම් ඉනිමගේ දිගේ පල්ලෙහාට විතරයි එන්න පුළුවන්. උඩටම ගියාට පස්සේ ඉනිමඟ අල්ලගත්තොත් පල්ලෙහාට තමයි එන්න පුළුවන්. ඒකට පයින් ගැහුවා නම් දැන් ඉතින් කරන්න දෙයක් නැහැ උඩට වෙලා හිටපන්. දැන් මේ භාවනා කරන්න එන අයත් ගෙදර ඉඳලා එනකොට ගිහිල්ලා එන්නම් කියලානේ එන්නේ නේ. ඔක්කොම ගෙදර ඉන්නේ අපි එහෙනම් භාවනා කරන්න යනවා ගිහිල්ලා එන්නම්. ඒ කියන්නේ ෂුවර් ආපහු එනවා. ඇයි කියලානේ එන්නේ. යන්යන් කියලා ඉන්න ගියාම හරිම අකාල කන්නේ කියලානේ කියන්නේ. මම යන්නම් කියන එක සාමාන්‍ය ගම් වල කියන්න දෙන්නේ නැහැ. ගියොත් එහෙම කාලා කන්නේ මොකද මේ එකයි මැරිලම කැඳි ගෑවිලා යන්න යන්නේ. ඒ නිසා යන්නම් කියලා කියන්නේ. ගිහිල්ලා එන්නම් ඈ. ආ හොඳයි හොඳයි. ඒ ගිහිල්ලෙන් නම් තමයි. ඒ තියෙන එක නාලේදී ඒ ගමන පිම්ම හම්බුනාට පණින්න බෑ. ඒ පණින්න ලෑස්ති කෙනා දන්නවා බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා කුල්ලූපමම්මෝ භික්කවේ ධම්මං දීසිස්සාමින් නිත්තරණත්තායනෝ ගහනත්තාය. මේ ගොඩ ඉඳලා ඒ ගොඩට යන්න පහුරක් බැඳ ගන්න මිනිස්සයා කලබලෙට එහෙම මේ අතු ඉති එකතු කරලා ඒ ගොඩ වෙන්නේ අතින් පයින් ගහගෙන දම්බි ගහගෙන තමයි. ඒ ගොඩ උනාට පස්සේ ඔය පවුර කරේ ධානය යන්න ඕනද කියලා අහන බුදුහාම. එක්කෝ ඒක ගොඩ දාපන් නැත්නම් වතුර ගහලා යන්න එරපන්. ඒ වගේ අපි මේ ඉදිරියට ගෙනියන මේ සීලය කෘත්‍ය අමාරුනට පස්සේ විමුතියන්න වෙනවා. කවුරක්වත් කැමති නැහැ. ඔක්කොටම ඕනේ සීලේ පදක්කමක් වගේ තියාන මේ මිනි කොටුන්න ගහපන් හයි කරපු මේ මිනි කොණ්ඩලක් වාගේ වෙන්න වෙන්න මොනර වගේ හොල්ල හොල්ල වෙන්න වෙන්න ඉන්න ඕම් බලාපන් මගේ සීලේ කියලා ඕක තමයි තියෙන්නේ. යම් කිසි කෙනෙකුට සමාධියක් හම්බුනොත් ඒක කියා ගන්න හදනවා. ඒක කෘත්‍ය හමානවා ඒක ඉවර කරන්න. ඊට පස්සේ විපස්සනා සමාධිය හම්බුනාට පස්සේ ඒකෙත් තියෙන්නේ කෘත්‍ය හමන්න ඉවරයි. ওই විනීත රත උපමාවේ බුදුහාමුදුරුවෝ සත්‍යවිසුද්ධි කියන්නේ කොසල් රජුරෝ මෙතන ඉඳලා අර නගරයට යනකොට දිග වැඩි නිසා මග තියෙනවා රත හතක් හදලා විනීත රත බොහොම රජ කෙනෙකුට යන්නේ මේ රතෙන් ගිහලා අරකට කරුණු ලබස මේක අතහැරලා ඊගාව රතේට යනවා ඊට පස්සේ ඒකේ ඒ ටික ගියාට පස්සේ ඊගා රතේට යනවා. අපි ඔය ස්කෝල වල මේ තරඟ වලට කරන රිලේ රේස් එක කියලා එකක් අර මේ සමූහයක දීම. ඒ නිසා එතෙන්ට ගියාට පස්සේ අර රතේ අතාරින්නේ මොකද ඒක වෙහෙසයි. ඒක ඉවරයි. ඊගා රතේ අලුත් එක එකට නැග ගියා. ඊගා එකට ගියා. ඉතින් අන්තිමට ගිහලා ඇහුවොත් එimhe ඔබතුමා මේ ගමන ආවේ මේ රතෙන්ද කියලා නෑ කියන්නත් බෑ ආ කියන්නත් බෑ. මේ අන්තිමට ගියේක තමයි මේ. ඒ කට උතර නැතුව යන මොකේ දාවේ කිව්වොත් මේකේ දාවේ. ඔව් හැබැයි නෑ. මේ කාවේ හතෙන් එකයි ඉතුරු ඔක්කොම ඇවිල්ලා තියෙන වෙන වෙන රටවල. ඉතින් කියන්න ලේසි නෑ. ඉතින් ඒ ප්‍රදේශය තමයි ඔය අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සාපේක්ෂතාවය පටිච්ච සමුප්පාදය එකිනෙකට ආධාර කරගෙන ජීවත් වෙන ගතිය කියන එක තේරුම් ගන්න නැතුව ඒක මේ කටපාඩම් කරලා අවිජ්ජාපච්චය සංකාර සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපං කියලා කටපාඩම් කරන එකම තමයි හැබැයි ඒකෙන් නෙවෙයි නතර වෙන්න තියෙන්නේ මේ එක එකක් එක එකට තල්ලු කරගෙන තල්ලු කරන යන ගමනක් මේකේ තියෙන්නේ කියන එක දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම නිත්‍ය සංඥාවට අහු වෙනවා මේකෙ තෙන්න ගියාට පස්සේ මේක අහලනවා. ඒකෙ තෙන්න ගියාට පස්සේ මේක අහලනවා. මේකෙ තෙන්න ගියාට මේක අනිත්‍ය සංඥාවක් තියෙනවා. අපිට උදව් කරපු දේ උදව්ක ඉවර වෙච්ච ගමන් ඒක අතාරිනවා. ඊගාවෙකට යනවා. අනේ මට සමා වෙන්න මේ මුච්චර උදව් කරපෙකරට අද මේ මේ අතාරින්න වෙන කියලා එහෙම පශ්චාත්තාපයක් නැහැ. ආනේ ඒ தත්ත්වේ තමයි මෙතන මේ විපස්සනා සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට යාට සාමාන්‍යයෙන් අපි පොතේ තියෙන භාෂාවෙන් කියනවා නම් සංඛාර උපේක්ෂා ඥානය කියන එකක් පහළ වෙනවා මේ මේ සියලුම සංස්කාරයන් වෙනුවෙන්. තමන්ගේ දැනුම, තමන්ගේ සීලය, තමන්ගේ සමාධිය නැත්නම් කර පෙර කළ අකුසල කර්ම, පින් කර්ම සියලු දේන් පිළිබඳ උපේක්ෂාවක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒක උනේ නැත්නම් මාර්ග ඥානයකට යන්නේ නැහැ. සියලු සංස්කාරයන් විශේෂයි. හොඳ විතරක් නෙවෙයි නරක විශේෂයි. මේ සංස්කාර සංස්කාර වශයෙන් තේරුම් ගත්තා නම් මේවා හිතාමතා නොකරපු දෙයට මම මොකටද තැවෙන්නේ? හිතාමතා කරා නම් තැවුනට කමන්නේ නමුත් ශික්ෂාගරු කරනවා හිතාමතා ඊට පස්සේ සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, කාමීත්‍යචාරය කරන්නේ. බොරු වචන, කේලම් වචන, හිස් වචන නැහැ. එහෙම නැත්නම් හිතාමතා මම අනවශ්‍ය වචන කතා කරන්නේ. හිතාමතා මම අනවශ්‍ය වැඩ කරන්න යන්නේ. කරනවා නම් කරන්නේ බඩ බඩ බඩ වීදයක් ගන්න වැඩක් විතරයි ජීවන රටාවත් එහෙමයි කියලා කරන කෙනාට ඒ ඊට පරිබාහිර තියෙන කිසිම නොහිතා නොමතා කරන දේවල් පශ්චාත්තාප වෙන්න ඕනකමක් නැහැ එතකොට යාට පුළුවන් මේ සංස්කාර વિશેයි උපේක්ෂා වෙනවා කියන එක ඒක තමයි මාර්ග ඥානෙ ලබන්න ආසන්නම තියෙන එක වෙන විදිහකට කියනවා නම් විපස්සනා ඥාන සම්මාදිට්ඨිය මෝරනකොට හොඳ නරක දෙක තියෙන්න බෑ පින්පව් දෙක තියෙන්න බෑ. හරි වැරදි දෙක තියෙන්න බෑ. ධර්ම අධර්ම දෙක තියෙන්න බෑ. එතෙන් ගියාට පස්සේ දෙකටම සමහිත අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙන හිත ඒ නිසා බුදුජාණන් වහන්සේ මහා චත්තාරික සූත්‍රයේ දේශනා කරනවා අත්තිබික්ක වේ සම්මාදිට්ඨි ද්වයං සම්මාදිට්ඨින් පහම්බෙක වේ ද්වයං වදාමි මහණ මේ සම්මාදිට්ඨි යහති දෙකක් තියෙනවා එක සම්මාදිට්ඨියක් සාසවා උපදිවේපක්කා. පුඤ්ඤ භාගිය. පින් කරන පැත්තෙන් තමයි පටන් අරගන්නේ. ආගමික පස්සෙන් පින් කරන පින් කරගෙන යනවා. ඒක සාමාන්‍ය ලෞකික සම්මාදිට්ඨිය කියලා කියනවා. විපස්සනා ඥාන සම්මාදිට්ඨිය ආවට පස්සේ එහෙම නැත්නම් මේ පේන තෙක් මානෙට නිවන ආවට පස්සේ එහෙම නැත්නම් මේ තමන්ගේ ගුණ විශේෂම වසාගෙන ජීවත් වෙන විපස්සනා ඥාන සම්මාදිට්ඨිය ආවපස්සේ අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. ඒක පින්පව් නෑ, උපදි නෑ, ප්‍රාර්ථනා නැහැ. ඒක ආර්යයි. ආශ්‍රව ධර්ම මොකුත් නැහැ. ලෝකුත්තරයි. ඒ කියන්නේ තමගේ සියලුම ගුණ මොනත් මොනතරම් ගුණ තිබුණත් මොනතරම් නුගුණ තිබුණත් ඒක මම කියාගන්නේ නැහැ. ඒක මගේ කියාගන්නේ නැහැ. ඒක මගේ ආත්මේ කරගන්නේ නැහැ. ඉතින් ඒක ඒ ඒ දේ තේරුම් ගන්න බැරි බෞද්ධයාට විතරයි. අනික ඕනම ආගම කෙනෙකුට කිව්වොත් තක් ගන්නකොට තියෙනවා. බෞද්ධයාට විතරක් මේ Tamange හොඳ ටික අතාරින්න බෑ. ඒ නිසා සුද්දෙක් ලියලා තියෙනවා අපිට වඩා හොඳ වෙන්න බැරි අපේ හොඳ ටික අතාරින්න බැරි හින්දායි කිය. අපිට වඩා හොඳ වෙන්න බැරි බාධාව තියෙන අපේ හොඳ ටික. අපි මේ හොඳ ඇතෑරියොත් වඩා හොඳ එකට යන්නේ. නමුත් අර මොකද්ද මොකද්ද බදාගත්තා වගේ ඒ තමන්ගේ හොඳ ටික අල්ලගෙන බදාගෙන ඉන්න තාක්කල් විපස්සනා ඥාන සම්මාදිටියක් එන්නේත් නැහැ. එහෙම නැත්නම් මේ සංඛාරූපේක්ෂ ඥානකට එන්නේත් නැහැ. එයා ඒ හොඳ ගැන කිය කියා ආඩම්බර වෙවි ඉන්නවා. ඊ ගාවට ඊට වඩා හොඳ එකක් තියෙන බව දන්නෙත් නැහැ. මේක අතහැරියොත් ඊට වැඩිය හොඳ එකක්. ඉතින් අර හොඳ ටික තමයි අපිට බාධා වෙලා තියෙන ඉදිරියට යන්න. විපස්සනා ඥාන සම්මාදිට එනකොට ඒ හොඳ ටික විසිකරන්නේ උදේ පාන්දර විසිකරන කුණු කෙල ටික වගේ. හොඳයි තමයි මගේ එක මම තෑන හොඳ මිනිස්සේ තමයි ඔය කියාපානික ඇති වැඩන්නේ ඊගාට කරන දේ බලපන් වඩා හොඳ දේ ඉදිරි පිට හොඳ අතහැරපන් අමාරුයි ඒක මන් දන්නේ මාත් මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් උත්සාහ කරන්නේ මේ තියෙන හොඳ ටික තීරම අයින් කරලා වඩා හොඳ දෙයට පොඩ්ඩක් විවෘත කරගන්න බෑ හොඳ කියන එක කළ හොඳ පස්සෙන් එලවනෝ කියන කතාවක් අහලා තියෙනවා නරි බෑනයි කියන කොහොමද එහෙම එකක් තියෙනවා තමන්ගේ කළ හොඳ පස්සේ ගලවනවා කියන එක සාමාන්‍යයෙන් කතාවක්. අර කෙල්ලෙක් අම්මත් එක්ක දර කඩන්න ගියාට පස්සේ ඒ කෙල්ලගේ තියෙන දාංගලේ නිසා ඒ කෙල්ල දර කඩන්නෙත් නෑ අරලන් දෙලුවනවා මේලන් දෙදුවනවා අම්මා කියනවා මේ කෙල්ල මේ දර ටික හොයාගෙන යන්න කැලෙන් එළියට කියලා අර කිනා කැලේ නටනවා. අනේ තෝ දීටි දෙන්න වැඩින තියෙන නටියෙකුට කියලා කියනවා. ඉතින් ළඟ ඉන්න නටියෙක් හිතනවා යකෝ හරි තමයි කෙල්ලෙක් මට දෙන්න හදනවා කියලා මගුල් ජෝඩු කතා කරනවා. ගිහිල්ලා කියනවා අම්මට කියනවා කැලේදි කිව්වේ මේකේ දෙන්න වටින නටියෙකුට කියලා. මම තමයි මට ඇහුනේ නිසා මට ඕනයි කිය. අන්තිමට කොහොම හරි جوړු කරලා දැන් මේ කෙල්ල දෙන්න eBay. පොරොන්දු පරිදි ඊට පස්සේ ගෙනුවේ ආදිශය නිසා කෙල්ල දෙන්නම් පස්සේ දෑවැද්ද දෙන්නම් කියලා. ඊට පස්සේ අම්මයි තාත්තයි දෙන්න දෑවැද්ද අරගෙන යන මොනවද ගෙනියන්නේ දෑවැද්දට? බලු තඩියෙක්. කියලා කියනවා මෙන්න දුවේ පුතේ බෑනෝ දෑවැද්ද කියලා. අයියෝ මෙච්චර දේවල් මොකටද නැන්දම දූකුත් දීලා තාම මොකටද දෑවැද්ද කියන්නේ නෑ නෑ ලියපංකෝ කිව්වට පස්සේ බල්ලා එළියට පැනපුවාම කැලේ දෙක වෙන්න එලවනවා නරියාව. ඉතින් අනික් කැලේ සත්තු අහනවා මොකද මචං දුවන්නේ මේ කළ හොඳ පස්සෙන් එලවනවා මචං. අපිට කෙල වෙලා තියෙන්නේ අපේ හොඳ ටික තමයි. ඒක අතාරින්න වඩා හොඳ ඉන්නේ. අපිට මාර්ග ඥානයක් ඵල ඥානයක් ලැබෙන්නේ නැහැ එතකොට. ලැබුණාට පස්සේ තේරෙනවලු ලොකු සංසය සඳහන් කරනවා යම් දවසක කෙනෙකුට සෝවාන් මාර්ග ඥානෙ ලැබුණා නම් එයාට තේරෙනවලු මං අද ඉඳ ගන්නකොටමත් විවෘත මනසකින් ගිහිලා තියෙන්නේ කියලා. මම මේ පරියන්කට යනකොටමත් මගේ හිත ලෑස්තිලා තිබිලා තියෙන්නේ මං බොහොම විවෘතකමකට ලියන පරාජයත් දිනුමත් සමසේ බාර ගන්නද හොඳ නරක පිළිබඳව මට එන්නේ මේ හොඳ දෙයක්ද නරක දැනසුව ඒ විවෘතකම නිසා තමයි චිත්ත වේදි හරියට වැඩ කළා මම මාර්ගපානේ ඥානයක් ලැබුවේ කියලා ප්‍රත්‍යවේක්ෂා ඥාණයට තේරෙනවා මම ගිහිල්ලා තියෙන සුදුසුකම් ඇත මොකද්ද සුදුසුකම ලාභ අලාභ දෙකේද සමහිත යස අයස දෙකේ සමහිත සැප දුක දෙකේ සමහිත නැත්නම් මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙන එක කම්ප වෙන්නේ නැති අදහසක් තියෙනවා අපිට සාක්ෂාත් කරලා නැති වුණත් අපි කතා කරන හැම වචනයකම මේ ලාභ අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්න නිසානේ වචන කතා කරන්නේ අපි. එම කම්පා වෙන්නේ නැත්තම් මොකටේ කාට කියන්නේ මොනව කරන්නේ? මේ නඩු කියන්නේ ආයිතිවාසිකම් ඉල්ලන්නේ විරෝධතා පාන්නේ මේ පරාජය බාර ගන්න නිසානේ. එතකම්ම ලැබෙන පරාදේ විතරයි. එනිසා මේ දිට්ඨිය හරියට හදා ගන්න නැතුව ඒක ඉතින් පටන් ගන්නකොට නම් කාගෙත් නැහැ ඒක ඇත්ත. නමුත් මේ තේරවාද සාසනය කියලා කියන්නේ ඊටාම ගැඹුරු ධර්මයක් තියෙන්නේ. භාවනා කරන්න කරන්න ಗುಣ වඩන්න වඩන්න තමන් මේක දිහා බලන දෘෂ්ටි කෝණය අලුත්ුනේ නැත්තම් විපරිණාමයකටපත් උනේ නැත්තම් එකම තන දෘෂ්ටියක නම් ඉන්නේ ඉතින් එක තැනම පල් වෙනවා මෙට්ටහි වෙනවා කියලා වචනක් වෙනවා දෘෂ්ටිය වෙනස් වෙනවා නම් Tamanට වෙනම ඊයේ හොඳයි කියප එක දැන් හොඳ නැහැ ඊයේ නරකයි කියප එක දැන් හොඳයි මේ ලස්සන පිච්ච ආනපන දැන් පේන්නේ නැහැ මේ ඉස්සර මේ මේ සීතල තිබුණ තැන මේ උණුසුම් මතුවෙනවා. මේ හොඳයි කියප එක මේ නරක වෙනවා. මේ සියල්ලම බාර ගන්නවා නම් නිවන කෙනෙක් එච්චර අමාරු නෑ. අපි තාම තෝරනවා. අරක හොඳයි මේක නරකයි මේක වේවා මේක නොවේවා කියලා මේ තේරුම් බේරුම් ගති නිසා භාවනාවට වැඩෙන්න ඉඩ ගන්න නැතුව යනවා. ඒ නිසා මේ දික්ටි ඕඝය කියන එක කාමයේදී අහුවෙලා නටන්න නැතිලවට පෙන්වලා දෙන්න පුළුවන්. මොකද මුළු ලෝකෙම ඉන්නේ කාමේ. නමුත් මේ භව ඕගය කාමෝගේ මට්ටමේදී තියෙන භවෝගේදී මේ ඇති වෙන සමත ධ්‍යාන විපස්සනා ධ්‍යාන අරූප ධ්‍යාන වගේ දේවල් වලට බැඳෙනවා කියන එක ලෝකෙට අදාළ නෑ මොකද හුඟ දෙනෙක් භාවනා කරන්නේ ඒක නිසා ඊට පස්සේ ditthiyogaya කියනකොට මේ කොහොමද මුල ඉඳලා මේක හැදෙන්නේ කියලා ආරම්භක ශේෂය වශයෙන් කාටවත් සම්මා දිට්ඨිය නෑ නමුත් භාවනා කරන්න කරන්න කරන්න කරන්න මේ ලැබෙන ලැබෙන ಗುಣ අන්තට්ටුවක් වගේ පළඳ ගන්න නැතුව නියතමානි වෙලා කටයුතු කරන්න පටන් අරගත්තොත් තේනවා පර්යංකේ ඉඳගෙන භාවනා කරාට දෘෂ්ටිය වැරදිනා. එතෙන්නම තමයි කරකොල භාවනාව ගේන්නේ. ඒ නිසා මේ දෘෂ්ටි අලුත් වෙන්න නම් අඩු ගානේ කියනවා මේ ඉදිරියෙන් තියාගත්ත රූප කර්මස්ථානය පිළිබඳව අනිච්ච සංඥාව ඇති කරන්නයි කියලා. මේ ඉදිරියෙන් තියාගත්ත රූපේ භාවනාවට ගත්ත අරමුණු ඕනම දෙයක් වෙන්න පුළුවන් සතිය කඩා ගන්න එපා. අරක හොඳයි මේක නරකයි කියලා තේරුවොත් අපි සතිය පාවා දීලා පශ්චාත්තාවපකම් ඇති කරනවා. රූපේ පිළිබඳව ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ටිකක් යනකොට යාට තේරෙනකොට වේදනාව එනවා. මේ හොඳ වේදනාව නරක වේදනාව කියලා දුක්ඛ වේදනාව අදුක්ඛ සුඛ වේදනාව කියලා සැලෙන්නේ නැතුව පුළුවන් තරම් වේදනාව විශේෂයි භවනා පරියන්ක කඩා ගන්න නැතුව සතිය කඩා ගන්න නැතුව යන්න පුළුවන් නම් එයාට තේරෙන පටන් අර ගන්නවා ඒ වේදනා වෙනස් වෙනවා අන්තිම චපලයි ඕනම දුක් වේදනාවක් සැප වේදනාවක් වෙන්න පුළුවන් ඕනම සැප වේදනාවක් දුක් වේදනාවක් වෙන්න පුළුවන් ගෞරවත් එහෙම කියලා පිළිගන්නේ නැහැ නමුත් කියනවා මවක් කුලකාන්තාවක් ප්‍රසූත වේදනාව ලෝකේ තියෙන අන්තිම දුක් වේදනාව නමුත් දරුවා හම්බුනාට පස්සේ ඒක සැපක් දරුවෙක් හම්බ වෙන්න බෑනේ ප්‍රසූත වේදනාව නැතුව. දරුවක් මම දරුවා ප්‍රසූත කරපුවානේ මා රාන්තික වේදනාව අහලා විතරයි තියෙන්නේ මට තාම ළමයි කම්බෙලා නැහැ. මම කියන්නේ ණයට ගත් එකක්. හැබැයි ඉතින් මං හිතන්නේ ලබාලා හම් බබාලා හම්බෙච්ච කට්ටිය මං කියන එක බොරු කියන එකක් නැහැ. ඒකෙදි අපි කොහොම කෙඳිරි ගන්නවා. කෙඳිරි ගෑවෙනවා. නමුත් ඊගාටත් බබෙක් හම්බ වෙනවා. ඒ හැරෙයි. ඉතින් අරක ඔච්චර අමාරු නම් ඊගාට බබෙක් හම්බෙන්න බෑනේ. කොටි දෙන විතරලු එක සැරයක් වැදුවට පස්සේ ආයේ කොටියකට පලාතෙන්න දෙන්නේ නැතුළු අල්ලපු කන්ද අල්ලපු කන්ද හිටියත් පැරලා කනවා. ඒකිට තේරෙනවා අනිච්ච සංඥාව. අපේ අම්මන්ඩිලාට තේරෙන්නේ නැහැ. අපේ අම්මන්ඩිලාට තේරෙන්නේ දරුවන් කොච්චර වැදුවත් අතෘප්ති කරගතියක් තියෙනවා කියලා මේ රාහුල හඳුරෝ කවිය ලියලා තියෙනවා. නිසා මේ දුක සැපක් වෙන නිසා අපි නැවත නැවත ළමයි හම්බෙන්නේ. අපිට ඒක මාතෘත්වයේ සඳහා මේක විඳිනවා. අපි ඒක නම්බුවට ගන්නවා. නමුත් මේ භාවනා කරනකොට මధుරියක් වහපුවාම බුදු අම්මේ එන රණ්ඩු. මේ ඇහැ කෙවිනිය පොඩ්ඩක් අහන්න පටන් ගත්තොත් අම්මා එහෙම කොහොමද ස්වාමීන් වහන්සේ ඇයි ස්වාමීන් වහන්සේ මේ බබාලා වාගේ හරියට කවදාකවත් දුකක් විඳලා නැති කට්ටිය වගේ කතා. මම මේ කාන්තාවක්සේට දීලා නිදර්ශන කිව්වට පිරිමි පක්ෂේ කාන්තාවට වැඩි කොන්ද බණ නැහැ. වේදනාව කියන්නේ මේ වගේ වෙනස් වෙන සුළු එකක් කියලා දන්නවනම් පැමිණි දුක් පැණි රහ කියන දවසේ එනකොට තමයි සිංහලෙක් වෙන්නේ කියලා හිතාගන්න. ඊට පස්සේ සංඥා ස්කන්ධේ තන්නේ ක්‍රම මිරිඟුවක් තියෙන. ඕනම දෙයක් ඕනම දෙයක් විදිහට පෙන්ලා දෙන්න පුළුවන්. මැජික්. ඒ සංස්කාර ස්කන්ධේ මේ මම ඉල්ලලා ගත්ත දේ තව ටිකකින් මට එපා වෙනවා. මේ දැන් එපා කරපොදී තව ටිකකින් මට ඕන වෙනවා. මොනවා සංස්කරණය කරත් ප්‍රතිඵලේ නොකොට වෙන දෙයක්. විඥානස්කන්ධ ගැන කතා කරන දෙයක්. ඒ නිසා මේ ඔක්කොම වෙනස් වෙන්න පුළුවන් දේ බව තේරුම් ගන්න නම් අදුම ගානේ රූපේ පිළිබඳව සම්මාදිටිය ඇති වෙනවා කියලා කියන්නේ මේ අපි ඉදිරියෙන් තියන කර්මස්ථානයේ ඕනම දෙයක් වෙන්න පුළුවන් සතිය කඩා ගන්න එපා. භාවනා කරනකොට ඕනම දෙයක් පේන්න පුළුවන් මොකකටවත් නතර වෙන්න එපා. ආන ඒක කරගෙන ගියා නම් අපිට තේරෙනවා අපි මෙතෙක්කල් භාවනාව කියලා තටමැව්වට කොච්චරක් මේ මිච්ඡාදිත්‍ය පැත්තට ගිය නැත්නම් ප්‍රඥාව වැඩි සම්මෝහ ගතිය තියෙනවද කියලා දැනගත්තොත් මේක යම් වෙලාවක අපි හිතන අඩුගානේ කම්මස කතා සම්මාදිට්ඨිය ඇති වෙලා කම්ම සම්මෝහේ දුරුුණයි කියලා දන්නේ නැති කෙනෙකුට කියලා දෙන්න උත්සාහ කරන බෑන මොන જાතින් කිව්වත් අහන්නේ ලෝකේ ඉන්න වැඩි හරියක් කර්ම පිළිගන්නේ. ඒකට කිව්වොත් මේ කල කල දේ ඵලඵල දේ පිළිගන්නේ කැමති නෑ. සමත සම්මාදිට්ඨිය කියලා එකක් තියෙනවා කිව්වොත් එimhe දැන් ගෙදර ගිහිලා කාට හරි කියන්න බෑනේ. කවුරක්වත් පිළිගන්න කැමති නෑ. විපස්සනා සම්මාදිට්ඨිය කියලා කියන්නේ තමන්ගේ ಗುಣ වසහාගෙන ජීවත් වෙන්න ඕන කියන එක දැනගත්තට පස්සේ කියලා දෙන්න බෑන කවුරුත් පිළිගන්න කැමති නෑ මේ නිසා අත්‍යන ලෝකයේ තියෙන මේ අවිද්‍යා ප්‍රදේශය අපි මේ ගත කරන රණ්ඩුවේ නම් ඒක තේරෙන්නේ නෑ පැත්තකටලා බලනකොට බුදු කෙනෙක් කොහොම දකින්නද කියලා හිතන්න ඒල කොච්චර අනුකම්පාවක් ඇති වෙන්න ඇති වේද කියලා හිතන මනුස්සයා කෙරෙහි අනේ කවදද මේ මිනිසුන්ට මේක Tamantaram කොහොමඩක්වත් වැටෙන්නේ මේ ශාසනයක් තියෙන ලායි මනුස්සාත්ම භාවයක් ලැබිච්ච ලායි ක්ෂණ සම්පත්තිය තියෙන ලායි සත්පුරුෂයෝ ඉන්න වෙලාවේ සද්ධර්මයේ තියෙන වෙලාවේ පැවිද්ද තියෙන ලායි මේකට පොඩ්ඩක් වෙලා ගනින් කියලා කිව්වහම පිළිගන්න කැමති නැහැ. පින් කරන්න නම් කැමති. මේ වෙලාවෙත් හිටියානම් ගෙදර කී දෙනෙක් මෙතන බෝධි පූජා තියතියි ඉදීද කියන්න බෑ මේ වෙලාව වෙනකොට. ඒකයි ලොකු පිං මොකද වෙනමම account එක දාගන්නවා මෙච්චර මෙච්චර පිං රැස් කරගන්නවා කිය. නැත්නම් හැම වෙලාවකම තණ්හාමාන දිට්ටි මේක දිගේ එන්න තියනවා නේද? මේ භාවනා කරන්න ඇවිල්ලා එක චිත්තක්ෂණයක කයේ හිත පිහිටියොත් අර මුළු තන්සාරේ පුරා කරලා සීලු කුසල් වලට වැඩිය මේක ලොකුයි කියලා කිව්වට කවුද පිළිගන්නේ? මුළු සංසාරේ පුරා කරන ලද සියලු කුසල් වලට වැඩිය වටිනවා එක තැනක වාටිලා මම ඉන්න තැන ඉන්න බව දන්නේ. ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. විඳලා නැතුවත් නෙවෙයි පිළිගන්න අකමැතිකම බලන්න. මේක තමයි අවිජ්ජාවෝගෙහි කියලා කියන්නේ. ඒ නිසා අපි හෙට වෙලා ගනිමු. අවිජ්ජාවෝගෙහි කියන්නේ මොකක්ද කියලා දැනගන්න මං හිතන්නේ මේ කියපු පමණින් මේ මේ දිට්ඨි යෝගය පිළිබඳ අපි විසරතාවයටපත් උනායි කියන නමුත් මම හිතනවා පොඩ්ඩක් හරි නැවත තමන් මෙතෙක් කල් තියාගෙන ඉපව අගයන් ආඩම්බරයන් නැවත සලකා බලන්න තරමට කාට හරි කුසල ඡන්දයක් පහළ වුණා නම් ඒකයි මම අපේක්ෂා කරන්නේ නිසා සියලු දෙනාට මෙතෙක් මේ කරගෙන ගිය භාවනා අත්දැකීම් බණ ඇසීම් මූලධර්ම දැනුම මතින් සම්පූර්ණ අලුත් වෙලා ආදුනිකෙක් වාගේ එන ඕනම දෙයකට මුහුණ දීගෙන යන්න තරම් මේ තමන්ගේම අත්දැකීම් ටික තමන්ගේම අත්වැරදි ටික උදව්පකාර වීම හරහා මේ දිට්ඨි ඕගෙන් අයින් වෙලා සම්මෝහය දුරු කරගෙන සම්මාදිට්ඨිය පහළ වීමට නැත්නම් ඍජු වීමට දිට්ඨිජු කම්ම කියලා කියන මේකට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා